දුටුවේ මුතුනේ තයි අයිබෝවන් ප්‍රබෝධමත් සන්ධ්‍යාවක් මේ ශනිදා සන්ධ්‍යාවේ අපි සුපුරුදු විදිහට සූදානම් වෙන්නේ සෙනසුරාදා සිට්නි තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අවුරුදු 10කට ආසන්න කාලයක් තුල හැම සෙනසුරාදාවකම ජීවිතයේ ධර්මයේ තුල හික්මෙන පිරිස් ඒ හික්මීම ඇති කරගන්නට උත්සාහ දැරීමේදී ඇතිවෙනා වූ ගැටලු निराකරණය කරගන්නට සිට්නි තසපුවට ඒක රාශිය වුණා. ඒ උත්සාහය වර්තමානයේ වන විට දැඩිසේ බොහෝ දෙනාගේ ජීවිතවලට බලපා තිබෙනවා යහපත් අර්ථයෙන්. ඒ නිසා ඒ උතුම් වූ ධර්මය ඔබේ ජීවිතයට ලං කරන්නටයි සෙනසුරාදා සිටින තසපුවේ අපි හැමදාම උත්සාහ කළේ. එපමණක් නෙවෙයි සෙනසුරාදා සිටින තසපුවේ ගරු දේශකයන්න් වහන්සේ ඒ වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් විශේෂයෙන්ම ප්‍රතිපත්තියට මුල් තැන දෙන තමන්ගේ ජීවිතයේ ලෝකෝත්තර පක්ෂයට යොමු කරන්නට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම නිසා ධර්ම දේශනා කරනවාට එහා ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවුන් පැලස තුලින් ආරම්භ කරන්නට යෙදුනේ. ඒ සියලු දේවල් සමගින් ජීවිතයට යහපත් ධර්මකාරණා පෙළගස්වාගෙන Tamanගේ මේ මනුෂ්‍ය ජීවිතේ Taman ගත කරන ගිහි ජීවිතය තුළදී Tamanගේ අනිකාන්ට Tamanගේ ඥාතීන්ට දරුවන්ට සියලු දෙනාටම යහපත් ආකාරයෙන් සලසමින් සලකමින් ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරන්නට උත්සාහ දරන පිරිස් ඒ ජීවිතයේ ලෞකික පැත්තේ බොහෝ ජයග්‍රහන් බොහෝ දියුණු ඇති කරගන්නට සිත්නතසපු හේතු කරගත්තා. ඒ නිසා අදත් ඒ ලෞකික ලෝකෝත්තර දෙපක්ෂයේම දහම් කාරණා තුලින් හික්මවා තමන්ගේ ජීවිතේ රැකවරණය උදෙසා විතක අනෙක් පසින් ධර්මය අවබෝධ කරගන්නට යන ගමනට ශක්තියක් ලබා ගැනීම උදෙසා සෙනසුරාදා සිටින තසපුව ඔබට ඉවහල් වේවි. ඒ උතුම් වූ දහම් පණිවිඩයයි ඔබට සමීප කරවන්නට අපි අදත් මෙලෙසින් සූදානම් වෙන්නේ. සෙනසුරාදා සිටින තසපුව වෙනුවෙන් සුපුරුදු විදියට අදත් අපි ආරාධනා කළා ගෞරව නමස්කාර පූර්වකව උඩුගම්පල හෙන්දිමහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ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 මහත් වූ උපකාරය සලසන කල්යාණ වැටක් පින්වත්නි මාසිකව දක්වන දායකත්වයක් තියෙනවා සෙනසුරාදා සිටනේ තසුවට අදත් සුපුරුදු විදියට ඇත්තෝ දායකත්වයෙන් එකතු වෙනවා දෙනියාය ලොම්බිනි තේ කර්මාන්ත ශාලාවේ පින්වත් කලමනාකාර අධ්‍යක්ෂකතුමා එම බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්නතුන් විසින් ඒ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාත් ඒකාන්තයෙන්ම සඵල වෙත්වා කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල සංඝයාගේ පැවිදි ජීවිතය යහපත්ව උන්වහන්සේ පැවිදි වෙච්ච අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස ලබා දුන්න අවවාදාත්මක වටිනා අනුශාසනයක් ගිහි ගෙදර ඉන්න ඔබටත් එහි උපමා අනුසාරයෙන් ගත යුතු අර්ථය විමසා බලමින් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා අද දවසේ පින්වත්නි ඊටාම වටින අපේ මේ සූත්‍ර දේශනා අතරේ සුවිශේෂ දකින්න සූත්‍රයක් මහා ගෝපාලක සූත්‍රය ගොපල්ලා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. ගවයන් බලාගන්න ගවපට්ටිය රැකගන්න කෙනා තමයි ගොපල්ලා කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් බුද්ධ කාලෙත් බොහෝ රටවල වුණත් ගවයෝ විශාල පිරිසක් ආරක්ෂා කරගෙන බලාගෙන ඒ ගවයන්ට අවශ්‍ය උපකාර කරලා ඒ ගවයන්ගෙන් ලබාගත යුතු දේ ගවයන් අයිති කෙනාට ලබා දෙන්න කටයුතු කරන්නේ ගොපල්ලා. එතකොට මේ ගොපල්ලා ගැන උපමා කරලා කාරණා 11කින් මේ ගොපල්ලා දැනගත යුතු නොදැනගත් දන්නේ නැති දේවල් දන්න දේවල් මේ වගේ කාරණා ගැන උපමා කරනවා කාරණා 11ක කියන්නේ මෙන්න මේ කාරණා 11 ගොපල්ලා තුල නැත්තම් මෙයා දක්ෂ නැහැ කියලා මේ ටික තියෙනවා නම් එයා දක්ෂයි කියලා විස්තර කරන සූත්‍රය. ඉතින් මේක ඇත්තටම කරුණු 11ක් විස්තර කරන නිසා මේක දීර්ඝ සූත්‍රයක්. ඒ නිසා තමයි මහා ගෝපාලක සූත්‍රය කියලා දෙන්නේ. මොකද මේක විස්තරාත්මක ගෝපාල පිළිබඳව කතා කරන සූත්‍රයක් නිසා. අපි පින්වත්නි මේ ගෝපල්ලට අදාළ කාරණා 11 ඉස්සලා බලමු මොකද්ද මේක කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සුපුරුදු විදිහට මේ ජේතවනාරාමයේදී තමයි මේ සූත්‍රයත් දේශනා කරේ. ජේතවනේ දේශනා කරපු සූත්‍ර අතරේ හරි අපූර්ව සූත්‍රයක්. ඒ කාලේ මේ දේශනය අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට ගොපල්ලෙක් ගවයන් බලාගන්නෙක් ගැන අමුතුවෙන් මේ මොන වගේද කියලා හිතන්න දෙයක් නැහැ නිතර දකින්න ලැබෙනවා. අදටත් අපි ඔය දුර ගමකට යනකොට අපිට පින්වත්නි ඕනතරම් දකින්න ලැබෙනවා විශාල ගවයන් ප්‍රමාණයක් දක්කගෙන යන ඒ ගවයන් බාරව ඉන්න මහත්තුරු. ඉතින් අපේ බලමු දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා 11 මොනවද? මේ 11 යම් කෙසේ ගොපල්ලෙක් තුල තියෙනවා නම් මෙයා කිසිසේත්ම සුදුස්සෙක් නෙමෙයි කියනවා තමන්ගේ ගවපට්ටිය රැකගෙන දියුණු කරන්න. මොකද ගොපල්ලෙකුට පුළුවන් මේ ගවපට්ටිය විනාශ කරලා දාන්න. එයාගේ තියෙන අදක්ෂකමත් එක්ක එයාගේ තියෙන දක්ෂකමත් එක්ක යාට පුළුවන් වුණා මේ ගවපට්ටිය දියුණු කරන්න. පින්වත්නි පළවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා හැඩරුව වශයෙන් ගවයන්ව අඳුරන්නේ නැත්තම් ගොපල්ලා. මේ ගොපල්ලා දක්ෂයෙක් නෙමෙයි කියනවා. ගවයෙක්ව හැඩරුවෙන් අඳුරගන්න ගොපල්ලට පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ගවයන්ගේ ශරීරවල ලකුණු අඳුරගන්න දක්ෂ නැත්තම් මේ ගොපල්ලා දක්ෂයෙක් නෙමෙයි. තුන්වෙනි එක කියනවා ගවයන්ගේ සිරුරේ නිලමැස්ස දාන බිත්තර ඉවත් කරන්නේ නැත්තම් මේ ගොපල්ලා දක්ෂ ගොපල්ලෙක් නෙමෙයි. ගවයන්ගේ තුවාල සනීප කරන්න දන්නේ නැත්තම් හතරවෙනි කාරණේ කියනවා ඒ ගොපල්ලා දක්ෂ නැහැ ගවපට්ටි දිනු කරන්න. පස්වෙනි කරුණ කියනවා මැසි මදුරෝ වළක්වන්න දුම් ගස්සන්නේ නැහැ. ගවයා ගේ පහසුවට දුම් ගැසීම කියලා එකක් තියෙනවා. මෙන්න මේ දුම් ගැසීම කරන්න දන්නේ නැත්තම් ගොපල්ලා එයා දක්ෂ ගොපල්ලෙක් නෙමෙයි. ඊට පස්සේ කියනවා තොටුපළ දන්නේ නැත්තම් ඒ කියන්නේ ගවය වතුරට බස්සන්න හරියටම අවශ්‍ය කරන තොටුපළක් තියෙනවා. තොටුපළකින් ගවයන්ව බස්සනකොට ගවයා බස්සන්න සුදුසු තොටුපළ මොකද්ද කියලා තොටුපළ දැනගෙන ඉන්න ඕනේ. ගොපල්ලා. එහෙම දන්නේ නැත්නම් ඒ ගොපල්ලා දක්ෂයෙක් නෙමෙයි කියනවා. ඊට පස්සේ හත්වෙනි කාරණේ කියනවා පින්වත්නි මේ ගවය වතුර පානය කරලා තියෙනවා මෙන්න මේ ගවය ටික වතුර පානය කරලා නැහැ කියලා වතුර පානය කරපු නොකරපු එක ගැන දන්නේ නැත්නම් ගොපල්ලා ඒ ගොපල්ලා දක්ෂයෙක් නෙමෙයි කියනවා. අටවෙනි කාරණේ කියනවා ගවයන්ව ගෙනියන්න සුදුසු පාරවල් තියෙනවා. නුසුදුසු පාරවල් තියෙනවා. මෙන්න මේ සුදුසු පාර දැනගෙන ඉන්න ඕනේ ගොපල්ලා. පාර දන්නේ නැත්නම් අන්නේ පාර දන්නේ නැති ගොපල්ලත් නුසුදුසුයි මේ ගවයෝ ටික දෙවුණු කරගෙන පාලනය කරන්න. නවවෙනි කරුණ පින්වත්නි ගවයන්ගේ තනබිම් හොයන්න දක්ෂ නැහැ. ඒ කියන්නේ මොකද්ද කියන එක අපි සාකච්ඡා කරමු ඉස්සරහට. දැන් සාමාන්‍යයෙන් ගොපල්ලන්ට තියෙන ලක්ෂණය ගවයෝ ටික අද දවසේ තන බිමක තන කනකොට මේ කට්ටිය මං හෙට කොහාටද ගෙනියන්න ඕනේ කියලා සැලැස්මක් තියාගන්න ඕනේ. අන්නේ සැලැස්ම තනබිම් සොයන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවය ගොපල්ලට නැත්තම් ගොපල්ලා දියුණු දියුණු වෙන්න දක්ෂ නැහැ. ගව ගවයන්ව රකින්න දක්ෂ නැහැ. දහවෙනි කාරණේ ඉතිරි නොකරම කිරි දෝනෝන. එළදෙනුන්ගේ කිරි ඉතිරි නොකර දෝනෝනම් අන්නේ ගොපල්ලත් දක්ෂ ගොපල්ලෙක් නෙමෙයි කියනවා. අන්තිම කාරණේ 11 වෙනි කරුණ ගවපට්ටි ඉන්න ශ්‍රේෂ්ඨ නායක ලොකු ගොවියන් ගවයන්ට ඒ කියන්නේ සියලු ගවයන් අතර නායක ගවයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්න දක්ෂ නැහැ. ඒ කියන්නේ අනිත් ඔක්කොම ගවයෝ අතරේ ප්‍රධාන නායක ගවයාට සැලකිල්ලක් දක්වන්නේ අනිත් අයට වඩා විශේෂ කරලා. ඒ විශේෂ සැලකිල්ල දක්වන්නේ නැත්නම් ඒ ගවයාට ඒත් දක්ෂ නැහැ කියනවා. මොකද ඒ නායකත්වයක් ගවයා අතරත් දෙන්න ඕනේ. මේ නායකත්ව බෙදී යාම පිළිබඳ තියෙන වටින තැනක්. ඒ කියන්නේ ගවයන් සියලු දෙනාට නායකත්ව ගොපල්ලා දරනකොට ගොපල්ලා දක්ෂ වෙන්න ඕනේ එතනින් එහාට ඉන්න මේ ගවය ගවය අතරෙත් නායකත්වයක් හදාගන්න. ඒක අත්දැකීම් පූර්ණ වෙච්ච වැඩිහිටි ගවයා කෙරෙහි විශේෂ සැලකිලි දක්වලා. අනෙත් ගවයන්ට ඒක දැනෙන්න ඕනේ මේ ගවයා ඇවිල්ලා මෙතන ඉන්න විශේෂ කෙනෙක්. මේ ගවයා මෙතන අත්දැකීම් වැඩිම ගවයා. මේ තමයි මෙතන ඉන්න ශ්‍රේෂ්ඨ නායක ගවයා කියන එක දැනෙන්න ඒ ගවයාට අවශ්‍ය නායකත්වයක නිසි සැලසුම් ලබා දෙන්න ඒ ඒ ගවයාට අවශ්‍ය කරන විශේෂ සැලකිල්ල ලබා දෙන්න අනිවාර්යෙන් පින්වත්නි මේ ගොපල්ලා දක්ෂ වෙන්න ඕනේ. ඔක තමයි 11 වෙනි කාරණේ. හරි ඒ කියන්නේ 10ක් කියලා නෙමෙයි 5ක් කියලා කැඩිච්ච ගාන 12කුත් නෙමෙයි 15කුත් නෙමෙයි 11ක්. මේ කාරණා 11 බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඕක තියෙනවා නම් ඒ ගොපල්ල දක්ෂයි ඔය ඔය ඔය කාරණා වලින් අනිත් පැත්තට විරුද්ධව තියෙනවා නම්. ඒ කියන්නේ මම තියනවා නම් කියන එකෙන් ඔබට කියන්නේ ගවයන්ගේ හැඩරුවෙන් ගවයා අඳුරන්න දක්ෂ නම් ගවයන්ගේ ශරීරවල ලකුණු අඳුර ගන්න දක්ෂ නම් ගවයන්ගේ ඇඟේ නිලමැස්සු බිත්තර දාන කොට ඒව ඉවත් කරන්න දක්ෂ නම් තුවාල සනීප කරන්න දක්ෂ නම් මැසි මදුරු වලක්වන්න දුම් ගස්සන්න දක්ෂ නම් බස්සන්න ඕන තොටුපොළ ගැන දක්ෂ නම් වතුරට බහිනකොට කොයි තොට පොළඳ බස්සන්න ඕන කියලා දක්ෂනම් ගවය වතුර පානය කරපු නොකරපු එක ගැන දන්නවනම් මේ මේ ගවයා මේ වේලාවේ වතුර බිව්වා මේ ගවයට වතුර ටිකක් තාම දුන්නේ නැහැ ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ ඒ දක්ෂතාවය තියෙනවනම් ගවය අරගෙන යන්න සුදුසු පාරවල් මොනවද කියලා ඒ දැන් ඔබ හිතන්නේ යම්කිසි තන බිමකට යනකොට උනත් ඒ තන බිමට Taman කොහෙන් හරි පැනගෙන ගිහිල්ලා තන බිම හොයාගත්තා වගේ නෙමෙයි එයා තනබිම හොයාගත්තට පස්සේ එයාට පුළුවන් වෙන්න ඕනේ මම ආපු පාරේ ගවයෝ ටික අරගෙන ඉන්න අමාරුයි. එතකොට ගවයෝ ටික මේ තනබිමට ගෙන්නන්න සුදුසු කොයි පාරෙන්ද කියලා උන්නේ පාර හොයාගන්නත් දක්ෂ වෙන්න ඕනේ. තනබිම හොයනවා වගේම. එතකොට ඔන්න ඔය දක්ෂතාවයේ තනබිම් සොයන දක්ෂතාවය කියන දෙකම 8 9 වෙනි කරුණු මේ ටික තියෙන්න ඕනේ. එතකොට කිරි දෝනකොට ඉතුරු කරලා කිරි දෝන පැටවුන්ට ඉතුරු කරන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවයේ තියෙනවා නම් ශ්‍රේෂ්ඨ නායක ගොවියට විශේෂ සැලකිලි දක්වනවා නම් ඕනෑම ගොපල්ලෙක් දියුණු කරනවා තමන්ගේ ගවපට්ටිය ඒ තමයි දක්ෂ ගොපල්ලා පින්වත්නි ඔන්න ඔය දක්ෂ අදක්ෂ දෙක බුදුරජාණන් වහන්සේ හරිම අපූර්වට උපමා කරනවා භික්ෂුවට මේ බුද්ධ ශාසනය තුල ඔය හා සමාන කාරණා 11ක් තියෙනවා මේ කරුණු 11න් සමන්විත භික්ෂුවක් වෙනවනම් දුර්වල කාරණා 11ක් තියෙනවා 11න් දක්ෂ මේ සමන්විත නම් ඔය කියන භික්ෂුව මේ බුද්ධ ශාසනය කිසිම දියුණුවක් ලබන්නේ නැහැ කියනවා. මේ බුද්ධ ශාසනය තුල විපුල භාවයටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ හිත වැඩෙන්නේ නැහැ ඒ භික්ෂුවට. එහෙනම් මේ කාරණා 11 භික්ෂුව තුල තියනවද නැද්ද කියලා භික්ෂුව නිතර නිතර හිතන්න ඕනේ. එතකොට පින්වත්නි මේ කාරණා ඔබ ගිහි ගෙදරටත් ගලප ගන්න. ඔබටත් මේ කාරණා 11 තියෙයි. මොකද ඔබත් ඉන්නේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකෙක් වශයෙන් නම්. ගිහි ගෙදර ගත කරන ශ්‍රාවකෙක් වූ ඔබ බුදු සසුන තුල හිත වඩන්න කැමති නම් ඔබටත් මේ කාරණා 11ට ගැලපෙන ආකාරයෙන් ඔබත් ගිහි ගෙදර තුර දක්ෂ වෙන්න ඕන පින්වත්නි. ඒ දුර්වල කරුණු 11 තමන්ගේ ජීවිතෙන් ඉවත් කරගන්න. අපි හොයමු මොනවද මේ කාරණා 11? භික්ෂුවත් රූපය හඳුනන්නේ නැත්නම් භික්ෂුවත් විශේෂ ලක්ෂණ තෝරගන්න දක්ෂ නැත්නම් භික්ෂුවත් නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැත්නම් කලබල වෙන්න එපා. භික්ෂුව කොහෙද නිලමැසි බිත්තර ඉවත් කරන්න කියලා හිතෙයි. අපි ඒක ඔබට කියලා දෙන්නම් මොනවද මේ නිලමැස්ස කියන්නේ කොහෙද නිලමැස්ස වහන්නේ කොහෙද නිලමැසි බිත්තර දාන්නේ කොහොමද භික්ෂුව නිලමැසි බිත්තර ඉවත් කරන්නේ කියලා. ඒතර පින්වත්නි හතරවෙනි කාරණේ කියන භික්ෂුව තුවාල වහන්න දන්නේ නැත්නම් එතනදී තුවාල කියන්නේ ඔබ හිතන තුවාල නෙවෙයි වෙන තුවාලයක් පින්වත්නි. ඊට පස්සේ භික්ෂුව දුම්මල්ලන්න දක්ෂ නැත්තම් මේකෙදිත් හිතේ හාමුදුරුවරු අර කපු මහත්තුරු වගේ දුම් අල්ලනවද කියලා නෑ මේ කියන්නේ වෙන දුම් ඇල්ලීමක් ආන් ඒක කරන්න දක්ෂ නැත්තම් භික්ෂුව තොටුපළ ගැන දන්නේ නැත්තම් භික්ෂුව පානය කරන්න ඕන පැන් ගැන දන්නේ නැත්තම් භික්ෂුව ගමන් කරන්න ඕන මාවත දන්නේ නැත්තම් භික්ෂුව ගොදුරු ගොදුරු බිම තෝරගන්න දක්ෂ නැත්තම් භික්ෂුව කිරිදවන්න ඉතිරි නොකරනම් ඒ ඔක්කොටම වෙනත් අර්ථ තියෙනවා ඊට පස්සේ පැවිදි වෙච්ච බොහෝ කල් ගත වෙච්ච සංඝ පීතෘන් වහන්සේලා සංඝ නායකයන් වහන්සේලා ධර්මය අවබෝධ කරපු උත්තමයන් වහන්සේලාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැත්තම් නිතර නිරන්තරයෙන් ගරු සත්කාර එහෙම කිරීමක් නැත්නම් ආන්ගේ භික්ෂුව මේ බුද්ධ ශාසනය තුල පිරිහෙනොයි කියනවා. දියුණු වෙන්නේ නැහැ කියනවා. පින්වත්නි අපි දැන් මේ කාරණා සියල්ල එකින් එක විමසලා බලමු. යම් කිසි භික්ෂුවක් රූපේ අඳුරන්නේ නැත. දැන් අර කිව්වනේ ගවය අඳුරන්න හැකියාවක් තියෙනුනේ කියලා. ගවයව හඳුනා ගැනීමක් ගොපල්ලාට තියනවා වගේ භික්ෂුවක් රූපේ අඳුර ගන්නවා කියන්නේ මොකද්ද? භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත්ත සතර මහා ධාතුත් සතර මහා ධාතුන් නිසා හටගත්තුත් රූපයන් තමයි මෙතන රූපේ කියන්නේ. රූපපතීතිකෝ භික්කවේ රූපන්ති උච්චති. බිඳි බිඳි යන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක් ඇද්ද? මෙන්න මේ රූපය ගැන අවබෝධයක් භික්ෂුවට තියෙන්න ඕනේ. රූපය හඳුරන්නේ නැත්නම් භික්ෂුව දක්ෂ නැහැ කියනවා. දෙවෙනි කරුණ පින්වත්නි අර විශේෂ ලක්ෂණ තෝරගන්න දක්ෂ නැහැ කියන එක. මොකද්ද මෙතනදී විශේෂ ලක්ෂණ කියන්නේ? භික්ෂුවට තේන්න ඕනේ සත්පුරුෂයා අඳුරගන්න ලක්ෂණ තේරුමක් තියෙනෝනේ. මේ මේ ලක්ෂණ තියෙන්නේ සත්පුරුෂයට. මේ ලක්ෂණ තියෙන්නේ අසත්පුරුෂයට කියලා සත්පුරුෂයව අසත්පුරුෂයව අඳුරගන්න පුළුවන් ලක්ෂණ හඳුනන ඥානයක් තියෙන්න ඕනේ. සමහරලාවට ඔය ඥානෙ තිබ්බේ නැත්තම් සත්පුරුෂයෙක් කියලා හිතාගෙන අසත්පුරුෂයෙකුට රැවටෙන්න පුළුවන්. අසත්පුරුෂයෙක් කියලා හිතාගෙන සත්පුරුෂයෙකුට රැවටෙන්න පුළුවන්. ඒ නිසා මේනම් සත්පුරුෂ වේශයෙන් හිටියත් මේ ඇවිල්ලා ස්ථිරවම අසත්පුරුෂයෙක් කියලා මෙයානම් සමාජයේ අසත්පුරුෂයෙක් කියලා කිව්වට බලද්දී අනේ මේ සත්පුරුෂයෙක් කියලා ලක්ෂණ වලින්ම අඳුරගන්න පුළුවන්කම තියෙනුනේ සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා. ඒතකොට පින්වත්නි, ඔන්න ඔය සත්පුරුෂ අසත්පුරුෂ භාවය අඳුරගන්න පුළුවන් හැකියාව, දක්ෂතාවය යමෙකුට යම් ස්වාමින්වහන්සේ නමකට තිබිය යුතුමයි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි කරුණ නිලමැසි බිත්තරිවත් කරනවා කියුවේ මොකද්ද කියලා බලමු. හටගත්ත කාම සිතුවිල්ලක් තියෙනවා නම් මේ හිතේ භික්ෂුව ඔන්න ඔය කාම සිතුවිල්ල ඉවසන් නැතුව දුරු කරලා බැහැර කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම බැරි නම් ඒ හටගත්ත කාම සිතුවිල්ල ඔහේ හිතේ පවත්වනවා නම් ඉවසනවා නම් අන්න ඒ භික්ෂුවට කියනවා නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියලා. එතකොට දැන් නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැති වුනහම එතන වන වෙනවනේ. එතකොට නිලමැස්සන් කියන්නේ ගවයාගේ පැත්තෙන් ගවයාට පීඩාවක් ඇති කරනවා. කාම සිතුවිලි භික්ෂුවට පින්වත්නි මහා බලවත් පීඩනයක්. කාමයට අදාළ සිතුවිල්ලක් හිතට එනකොට ඒ සිතුවිල්ල කැමැත්තෙම හිතේ පවත්වන්න නැතුව ඒ සිතුවිල්ල ඉවත් කරන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එතකොට හිංසාසි ව්‍යාපාද සිතුවිලි හිංසා සිතුවිලි මෙන්න මේවත් අයිති. මේ ඔක්කොම නිලමැසි විතර වගේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. මෙන්න මේවා ඉවසන් නැතුව හිතේ ඇති වෙනකොට දුරු කරන්න දක්ෂ වෙනනම් මේවා පවත්වන්න නැත්තම් බැහැර කරනවා නම් අත්හරිනවා නම් අන්නේ භික්ෂුව නිලමැසි විතර ඉවත් කරනවා. ඉතින් බොහෝ භික්ෂූන්ට මෙන්න මේ දක්ෂතාවය නැති නිසා අදක්ෂ ගොපල්ලා හා සමාන අදක්ෂ භික්ෂුවක් කියනවා. මේ බුද්ධ ශාසනය තුල හිත වැඩෙන්නේ නැහැ. ඉවත් කරන්න බැරි නම්. දැන් අපි මේවා මේ මොනවද කියලා කරුණු ටික කතා කරගෙන ගිහිල්ලා පස්සේ මේවා විස්තර කරමු. දැන් ඔබට ගිහි ගෙදරත් මේවා ගලප ගන්න පුළුවන් ආකාරයට අපි මේ සූත්‍රය කියා දෙන්නේ භික්ෂුවට පමණක් නෙමෙයි. ඒ නිසා ගිහි ගෙදර ඉන්න අය ඇත්ත කොහොමද නිලමැසි බිත්තර ඉවත් කරන්න ඕන තැන් මොනවද කියන එකත් අපි කතා කරමු. එතකොට හතරවෙනි කරුණ තුවාල වහන්නේ නැත්තම් කිව්වා. මේ තුවාල වහනවායි කියන එක මොකකටද අදහස් කරේ? යම්කිසි භික්ෂුවක් ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් දකින රූපෙට ඒ ඇහැ අසංවර වෙනවා නම් ඇස අසංවර වෙලා දකින රූපය කෙරෙහි ආසාවක් හරි තරහක් හරි පාපී සිතුවිලි හරි හැදිලා හිත අවුල් වෙලා යනවා නම් ඔන්න තුවාලයක්. ඇහින් දැක්ක දෙයට හිත තුවාල වුණා. ඒ රූප නිමිත්ත සටහන් අරගෙන එහෙම නැත්නම් කුඩා සටහනක් හරි හිතට අරගෙන ඇහැ අසංවර කරගත්ත තැන තුවාලයක් හැදුනා. ඒතර මේ ඇස රැකගෙන ඇස සංවර කරගන්න හැකියාව නැහැ කියන්නේ ඔන්න තුවාල තියෙන භික්ෂුව. ඒ වගේම තමයි කනට ශබ්දයක් ඇහුණාට පස්සේ, නහයට ගඳ සුවඳ දැනුණාට පස්සේ, දිවට රස දැනුණාට පස්සේ, කයට පහස දැනුණාට පස්සේ, මනසට අරමුණක් ආවට පස්සේ දක්ෂතාවයක් තියෙන්න ඕනේ පින්වත්නි. ඒ පාපී සිතුවිලි වලින් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න අවුල් වෙන්නේ නැති වෙන විදියට හිත රැක ගන්න. ඒ හැකියාව නැත්තම් දක්ෂ නැහැ. තුවාල වහන්න. තුවාලේ වැහෙනවා කියන එක. ඇත්තරම් පින්වත්නි මේ රූප නිසා හැතුවාල හිත තුවාල වෙනවා. කනට ඇහෙන ශබ්ද නිසා හිත තුවාල වෙනවා. නහයට දැනෙන ගඳ සුවඳ නිසා හිත තුවාල වෙනවා. දිවට දැනෙන රස නිසා හිත තුවාල වෙනවා. ඒක තුවාල කියන වචනේ හරි අපූර්වට ගැලපෙනවා. කයට දැනෙන පහස හිතට හිතන අරමුණු මේ හැම දෙයක්ම එක්ක හිත තුවාල වෙනවා. අපි බලමු ඒවත් විස්තර කරමු හිමීට. ඊට පස්සේ පස්වෙනි කාරණේ දුම් ගස්සන්න දක්ෂ වෙන්න ඕනි කෝ භික්ෂුව. භික්ෂුව කොහොමද දුම් ගස්සන්නේ? ඒ කියන්නේ තමන් අහලා දැනගත්ත ධර්මයේ තියෙනවානේ. ඒ අහලා දැනගත්ත ධර්මයේ පින්වත්නි පුරුදු පුහුණු කරන සද්ධර්මය තව කෙනෙකුට විස්තර කරලා දේශනා කරන්න දක්ෂ නැත්තම් එයා දුම් ගස්සන්න දක්ෂ නැහැ කියනවා. දැන් දුම් ගස්ස ගැස්සුවයි මැසි මදුරුව ඉවත් කරන්නනේ. එතකොට දුම් ගස්සන තැන මැසි මදුරුවන් ඉවත් වෙලා යනවා වගේ භික්ෂුවක් දුම් ගස්සන්නේ නැහැ කියන්නේ. එතන පින්වත්නි ඒ ඒ භික්ෂුව ඇසුරු කරන කෙනාට ධර්මයක් අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ ඇසුරු කරන කෙනා හිත වැඩෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න ඔබ කොහෙට හරි ගිහිල්ලා ස්වාමින්වහන්සේ නමක් වශයෙන් කවුරු හරි කෙනෙක් ඇසුරු කරනකොට ඒ කෙනා ඔබට දන්පැන් ටිකක් දුන්නත් ඔබ දක්ෂ වෙන ඕනේ ඒ කෙනාට ධර්ම කරුණු ටිකක් කියලා දීලා තමන් පුරුදු කරන මාර්ගය ගැන කියලා දීලා ඒ කෙනාටත් මේ සසරින් නිදහස් වෙන්න සතර පාය නිදහස් වෙන්න මාර්ගය පෙන්වලා දෙන්න. ඒ දක්ෂතාවයේ නැති කෙනා භික්ෂුව දුම් ගස්සන්න දක්ෂ නෑ කිව්වා. ඔන්න පස්වෙනි කාරණේ අන් අයට ධර්මයේ කියලා දෙන එක. දැන් අපි නම් සෙන්සුරාදා සිත්නිතසපුවේ හැම සතියකම දුම් ගස්සනවා රටටම රටේම ඉන්න නිලමැස්සෝ කියන විශේෂයෙන්ම මැසිමදුරුව වෙනුවෙන් දුම් ගස්සනවා මේ ධර්ම මාර්ගය නොඑක ආකාරයෙන් බුදුරජාණන්සේ වදාළ කරුණු සූත්‍ර විවිධ ආකාර ඔස්සේ දේශනා කිරීම වෙනවා. ඒතර ඒ පස්වෙනි කරුණ. හයවෙනි කාරණේ කිව්වා තොටුපළ දැනගන්න ඕනේ. දැන් ගවයන් බස්සන්න ඕන තොටුපළ භික්ෂුව මේ මේ ගොපල්ලා දැනගන්නවා වගේ භික්ෂුවටත් උපමා කරලා කිව්වනේ. මොකද්ද භික්ෂුවට සම්බන්ධ මේ කියන තොටුපළ? මේ ශාසනේ හොඳට බහුශෘත වෙච්ච ධර්මයේ තුල හිත පුරුදු කරන ධර්මදර විනයදර මාත්‍රිකා ධර්ම මාත්‍රිකා දරාගත්ත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ බුද්ධ ශාසනය තුල හොඳ බහුශෘත සංඝයා ඉන්නවා. අන්න ඒ ස්වාමීන් වහන්සේලාව නිතර කලින් කලට ගිහිල්ලා බැහැ දකින්න ඕනේ භික්ෂුවක්. ඒ කියන්නේ Tamanට වඩා මේ ධර්ම මාර්ගයේ හිත වැඩිච්ච උත්මයෝ ඉන්නවා බහුශ්‍රත වෙච්ච උත්මයෝ ඉන්නවා හොඳට ධර්මදර භික්ෂුන් ඉන්නවා විනයදර භික්ෂුන් ඉන්නවා උන්වහන්සේලාව කලින් කලට ගිහිල්ලා බැහැ දැකලා ස්වාමීනි මෙන්න මේ ධර්ම කාරණේ තේරුම මොකද්ද මේ මේ කාරණාවේ අර්ථය මොකද්ද කියලා උන්වහන්සේලාගෙන් විමසලා ප්‍රශ්න කරලා ඒ තමන්ගේ හිතේ මොනවා හරි විවෘත වෙච්ච නැති දහම් ගැටලු තියෙනවා නම් ඒක විසඳ ගන්න ඕනේ. ඒක සාකච්ඡා කරන්න ඕනේ, සැක දුරු කර ගන්න ඕනේ. ධර්මයේ තුල නිසක වෙන්න පුළුවන් තරම් සංඝයාගෙන් උපකාර ගන්න ඕනේ. ඒතර මේ උපකාරයේ ගන්න ස්වාමින්වහන්සේලා හරියට තොටුපලක් වගේ. ඒ ගඟට බහින්න තැන තොටුපලක්. මේක දන්නේ නැත්නම් ඉතින් මේ විදිහට නිතර ගිහිලා එහෙම කලින් කාලේ මුණ ගැහෙන්නේ නැත්නම් එහෙම සාකච්ඡා කරන්නේ නැත්නම් මොන ගැහුණත් වැඩක් එහෙම නිසක වෙන්න ධර්ම සාකච්ඡාවක් වෙන්න ඕනේ. එහෙම කෙරෙන්නේ නැත්නම් පින්වත්නි තොටුපළ ගැන දන්නේ නැහැ කියනවා. බහින්න ඕන තොටුපළ අඳුරන්නේ ඔන්න හයවෙනි කාරණේ. දැන් මේවා ගිහි ගෙදරින් ඔබට ආදේශ කරගන්න පුළුවන්ද බැරිද කියලා ඔබට තේරෙනවා. අපි ගලපලා බලමු ඉස්සරහට. හත්වෙනි කරුණ කියනවා පැන්වල දන්න දැනගන්න ඕනේ කිව්වා. ඒ මොකද්ද ඒ කියන්නේ? අර ගවයාට කිව්වනේ මේ පැන් වලදපු නැති ගවයෝ පැන් වලදපු ගවයෝ ගැන අඳුරන්න දක්ෂතාවය තියෙනුනේ කියලා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය දේශනා කරද්දී කවුරු හරි කෙනෙක් ඒ ධර්මය ඇහෙනකොට භික්ෂුවකට ඒකේ අර්ථය දැනෙනවා සතුට දැනෙනවා. ධර්මය ඇහෙනකොට ඒ ධර්මයේ තුළ හිතට ප්‍රීතියක් ඇති වෙනවා. ඔබ හිතන්න පින්වත්නි ඔබ ජීවිතයේ අහලා නැති ධර්ම කරුණු ඇහෙනකොට අනේ මං අද කවදාවත් අහලා නැති සූත්‍රයක් ඇහුවා. මට ඇහිලා නැති මං දැනගත්තේ නැති සූත්‍රයක්. එහෙම නැත්නම් මං බොහෝ කාලයකට කලින් අහලා තිබිච්ච සූත්‍රයක්. ඒ සූත්‍රේ මට අමතක වෙලා තිබ්බේ. අනේ ඒ සූත්‍රේ මට ආපහු අහන්න ලැබුණා. ඒ ධර්ම කාරණේ මං ජීවිතේට හිතලා දැනලා දැනගෙන තිබිච්ච නැති එකක්. ඒ අදාළ අපි මොකක් හරි ගැඹුරු ධර්ම කරුණක් කතා කරනකොට ඒ කාරණේ ඔස්සේ තමන් ගලපගෙන තමන්ගේ ජීවිතය තුළ ධර්මය අවබෝධ කරන්න වටින කරුණක් දැනෙනකොට ඇති වෙනවා නිරාමිස ප්‍රීතියක් පින්වත්නි ධර්මයේ ඇහෙනකොට විඳින සතුට ප්‍රීතිය. ඕක තමයි පෙන්වලඳනවා කිව්වේ. ඒතර භික්ෂුව පෙන්වලඳන්න දක්ෂ වෙන්න ඕනේ කිව්වේ ධර්මයේ තුළ රසය විඳින්න දක්ෂ වෙන්න ඕනේ කියන එකයි. ඒක අත්දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔන්න හත්වෙනි කාරණාව. ඊට පස්සේ අටවෙනි කරුණ කියනවා පාර ගැන දැනන් ඉන්න ඕනේ. අර මාවත ගැන භික්ෂුවකට යන්න දෙන මාවතක් තියෙනවා. මේ මාවත ගැන භික්ෂුවට අවබෝධයක් තියෙනවානේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ? මේ ගැන අවබෝධයක් තියෙනවානේ. නමවෙනි කරුණ පින්වත්නි. ගොදුරු බිම තෝරගන්න දක්ෂතාවය. ඒ කියන්නේ අර ගවයාට සුදුසු තනබිමක් සොයන්න එපෑ. තව තව තනබිම් සොයාගන්න දක්ෂතාවයක් තියෙනුනේ. ඒ වගේ භික්ෂුවකට තියෙන ගොදුරු බිමක්. යැපෙන බිමක් තියෙන ගොදුරු බිම. ආන් ඒ ගොදුරු බිම තමයි සතර සතිපට්ඨානෙ. ඔය සතර සතර සතිපට්ඨානෙ කියන ගොදුරු බිම තෝරගෙන ඒකේ වාසය කරන්න භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ. ඒ නවවෙනි කරුණ. දහවෙනි කරුණ කියනවා ඉතිරි කරන්නේ නැතුව කිරිදෝන ගෝපල්ල අදක්ෂයෙක් කිව් එකට උපමා කරපු භික්ෂුවත් දෝනකට කිරිදෝනකට ඉතිරි කරන්නේ නැතුව කිරිදෝනෝයි කියලා උපමා කරේ මොකද්ද? ශ්‍රද්ධාවන්ත ගිහි පිරිස සියුරු පූජා කරනකොට ශ්‍රද්ධාවන්තයත්ෝ පිණ්ඩපාති පූජා කරනකොට ශ්‍රද්ධාවන්තයත්ෝ සෙනසුණක් පූජා කරනකොට ශ්‍රද්ධාවන්ත ඇත්තෝ ගිලම්පස පූජා කරනකොට ශ්‍රද්ධාවන්ත ඇත්තෝ බෙහෙත් පෙරිකර පූජා කරනකොට ඒව ළඟට ගෙනල්ලා දෙනකොට මේව පිළිගන්නකොට ප්‍රමාණයක් දන්නේ නැහැ අර මිනිස්සුන්ට පීඩනයක් ඇති වෙන විදියට හැම දෙයක්ම ඒ දෙන දේ තුල සීමාවක් නැතුව අසීමිතව ඒ දේ ගන්න ඕනේ මේ අපිට කතා කරන්න වටින කරුණු එතකොට ඔන්න කිරි දෝනකොට ඉතිරි කරන්නේ නැතුව කිරි දෝනවා කියන කාරණා මේකත් භික්ෂුවකට තියෙනුන දක්ෂතාවයක්. ඉතිරි කළ කිරි දෝනවා කියන එක. 11 වෙනි කරුණ පින්වත්නි. සසුන් ගත වෙලා බොහෝ කල් ගිය හැබැයි පැවිදි වෙලා බොහෝ කාලයක් වගේම සංඝ පීත්‍රු සංඝ නායක වූ සසුන් මග වඩපු විශේෂ පුද සත්කාර ලබන්න සුදුසු ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ ශාසනේ එවැනි නායක මහා ස්වාමීන් වහන්සේලාව බැහැ දැකලා උන්වහන්සේලාට අවශ්‍ය ඒ විශේෂ සත්කාර විශේෂ සැලකිලි දක්වන්න මෛත්‍රී සහගතව කටයුතු කරන්න උන්වහන්සේලා ළඟ හිටියත් නැතත් උන්වහන්සේලාට මෛත්‍රී සහගත වචනෙන් මෛත්‍රී සහගත ක්‍රියාවලින් උන්වහන්සේලා කෙරෙහි කටයුතු කරන්න භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි 11 වෙනි කාරණේ. එතකොට මේ 11 මේ මේ දක්ෂතා එකක්වත් නැත්තම් මේ ශාසනය තුළ හිත වැඩෙන්නේ. දැන් එහෙනම් ඔබ හිතන්න Taman තනියෙන් කැලේකටලා මොනතරම් ධර්මයේ වැඩුවත් වැඩන්නේ සංඝයා කෙරෙහි දක්වන්න ඕනේ ගෞරවය වුණත් දායකයා කෙරෙහි දක්වන්න ඕනේ යම්කිසි සැලකිල්ලක් තියෙනවාද ඒ දායකයාට කටයුතු කරන්න ඕන විදිය මේ හැම දෙයක්ම තියෙන ඕනේ භික්ෂුවට. නැත්තම් මේ භික්ෂුව මේ බුද්ධ ශාසනය තුළ පිරිහෙනවා. කිසිම අභිවෘද්ධියක් සසුන් ජීවිතය තුළ ලබන්නේ නැහැ භික්ෂුව. ඒතකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට ජේතවනාරාමේදී කියලා දුන්න වටින සූත්‍රයක් මේ කාරණා 11 මේ කරුණු 11 ගැන දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා ඉතාම සතුටින් මේ දේශනේ පිළි අරගන්නවා. දැන් අපි පින්වත්නි ඔය කියපු කාරණා 11 තුල කතා කරලා බලමු. ඇත්තටම දැන් රූපය අඳුර ගන්නවා කියනකොට මේ රූප විභාගේ මේ රූපේ පිළිබඳව අභිධර්මයේ ඔස්සේ කතා කරන්න අභිධර්මයේ ඔස්සේ ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා රූපය පිළිබඳව අන්තර්ජාලය භාවිතා කරන ඇත්තෝ ඉන්නවනම් මං හිතන්නේ අපි බොහොම ගරු කරන කොත්මලේ කුමාර කාශ්‍යප කියන ස්වාමීන් වහන්සේගෙත් රූපය පිළිබඳව විස්තර කරපු වටිනා සූත් දේශන මං හිතන්නේ ගණනාවක් තියෙනවා රූපය කියන එක මේ නිකං කතා කරාට උඩින් රූපය ගැන කතා කරනවා කියනකොට පින්වත්නි ඒක පොඩි දෙයක් නෙමෙයි. දැන් මෙතනදීත් අපි විනාඩි 5කින් අපිට කතා කරන්න පුළුවන් එහෙම දෙයක් නෙමෙයි. සතර මහා ධාතුන්ගෙන් හැටගත් රූපය කියන්නේ මේ මහා ගෝපාලක සූත්‍රයේ හොඳ හොඳ පැත්තක් පෙන්වලා දෙන. ඒ කියන්නේ කරුණ 11න් එකක් වෙනම දැන් පංච උපාදානස්කන්ධය අඳුරන්නේ කියලා කිව්වා කියන එක නෙමෙයිනේ දැන්. එතනදී පංච උපාදානස්කන්ධිකෝ රූප විතරක් නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. හැබැයි මේ පහේ රූපය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානවල රූපය කියලා කියන්නේ වෙනමම කතා කරන්න එහාට ගිහිල්ලා අවබෝධයක් ඇති කරගන්න ඕන රූපය කියන්නේ මොකද්ද කියලා අඳුර ගැනීමක් භික්ෂුවකට තියෙන්න ඕනේ. මේක ගිහි ඔබටත් වැඩිය විශේෂයෙන් භික්ෂුව රූපය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට මේ ලෝකේ ඇහැට පේන දෙයකට අසංවර වෙන්නෙත් කනට ඇහෙන දෙයකට ඒක තේරුම් හරියට ගත යුතුයි. ඇහැට පේන දේ පමණක්ම නෙමෙයි ඇහැට පේන දේට වගේම කනට ඇහෙන දේට උනත් අසංවරයක් ඇති වෙන්නේ. රූපේ ගැන අවබෝධයක් නැති නිසා. නාසයට දැනෙන දේ ගැන අවබෝධයක් ඇති වෙන රූපේ හරියට අඳුරන්නේ නැති හින්දා. දිවට දැනෙන දේ අඳුරන්නේ අසංවර වෙන්නේ දිවට දැනෙන දේ ගැන රූපේ අඳුරන්නේ නැති හින්දා. කයට දැනෙන දෙයක් තුල හිතට හිතන දෙයක වුණත් පින්වත්නි අසංවරය වෙනවා රූපේ අඳුරන්නේ නැත්තම්. රූපේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. රූපයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය කියන්නේ මොකද්ද කියලා ඒ රූපේ යථා භූතයෙන් ඇත්ත ඇති සැටියෙන් අවබෝධයක් තියෙන්නට ඕනේ. ඉතින් අපි මෙතන කාරණා 11ක් දීර්ඝව සාකච්ඡා කරන හින්දා ඔබට මේ යම් සෙවීමේ මාවතක් පෙන්වලා දෙන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් කියලා කියන්නේ මොකක්ද කියන එක හොඳට හොයන්න පැත්තක් මේ වේදනා සංඥා සංස්කාර විඥාන ගැන කතා කරනටත් වඩා හොයන්න ගොඩාක් දෙමේ රූපේ පිළිබඳව තියෙනවා. එච්චරටම රූපය කියන්නේ කතා කළ යුතු දෙයක් නාමයන් ගැන කතා කරනවා වගේම රූපේ පිළිබඳව සොයන්න තියෙනවා. නිකම්ම සතර මහා ධාතු කියන්නේ ආ ඔය හරි වෙනවමයි පටවිය ආපෝතේජෝ වායෝ කියලා කියන නෙමෙයි මේ පිළිබඳව කතා කරන්නේ. අපි උත්සාහ කරමු ඉදිරියේ ඔබට යම් යම් පැතිකඩ ඔස්සේ රූපය පිළිබඳ විශේෂ සාකච්ඡාවන් සිදු කරන්න අපිට පුළුවන් වෙයි. පින්වත්නි අර ලකුණු අඳුනගන්න දක්ෂ නැහැ කියන එක ගැනත් අද වර්තමාන වෙනකොට බොහෝ විට සත්පුරුෂ වේසයෙන් අසත්පුරුෂයෝ බිහි වෙලා තියෙනවා. සමහර වෙලාවට ධර්මය කියා දෙනකොට උනත් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඇතැම් විට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරනකොට ඒ ධර්මය තුළ හිත පුරුදු පුහුණු කරන්න Tamanට හැකියාවක් තියෙනවා නම් ඒ ධර්මය තුළ හිත වඩන කෙනෙක් ඒ ධර්මයේ සාකච්ඡා කරනවා නම් ඒ ධර්මයේ කියා දෙනවා නම් අන්න එතන යවංකව එක කියලා දෙනවා. සමහර ලාවට අවංක භාවයක් නැහැ. සත්පුරුෂ වේශයක් පෙන්නමින් අසත්පුරුෂයෙකුට පුළුවන් ඇතුලේ අසත්පුරුෂකම හංගගෙන සත්පුරුෂයෙක් වගේ සමාජයට කතා කරන්න. ඒ කතා කරන තැන අන්නේ අඥානයාගේ ස්වභාවයේ ලක්ෂණ අඳුරගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ විශේෂ ලක්ෂණ තෝරගන්න අඳුරගන්නවා කියන එක නැති වුණොත් එහෙම අසත්පුරුෂයට රැවටෙනවා. අසත්පුරුෂය ඇසුරු කරනවා. අසත්පුරුෂය ඇසුරු කරලා අන්තිමට සත්පුරුෂයෙක් කියලා හිතාගෙන අසත්පුරුෂයාගේ මග අනුගමනය කරලා සතර අපාය උපදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් බොහෝ බොහෝ තැන්වල පෙන්වන දෙයක් මේ සත්පුරුෂ අසත්පුරුෂ කියන වෙන්කිරීම පින්වත්නි මේ ජීවිතේ විශේෂයෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට තියෙන්න ඕනේ අයියේ උන්වහන්සේගේ මුළු පැවිදි ජීවිතේම වැඩෙන්නේ සත්පුරුෂයන්ගේ ඇසුරින්මයි සත්පුරුෂයා ඇසුරු කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කරන්න නැතුව කියලා දෙන්න පුළුවන් සත්පුරුෂයෙක්ව තේරුම් ගන්න බැරි නම් ඒ ධර්මයේ පුරුදු පුහුණු කරනකොට ඒ ධර්මයේ තේරුම් ගන්න දක්ෂතාවයක් නැත්තම් ඒක පෙන්වලා දෙන සත්පුරුෂයන්ව සමහරට අසත්පුරුෂයෙක් කියලා හිතනවනම් එයාට මග ඇරෙන්නේ ධර්මයේ. සමහරලාට අසත්පුරුෂය සත්පුරුෂයෙක් කියලා හිතාගෙන ධර්මය අහන්න ගියාට පස්සේ එයා ගන්නෙ අධර්මී. අධර්මේ ගත්තත් පිරිහෙනවා. ධර්මේ මග ඇරුණත් පිරිහෙනවා. ඉතින් ඒ නිසා අර ලක්ෂණ අඳුන ගන්න පුළුවන්කම තියෙනවනේ. එතකොට දැන් ඔය නිලමැසි බිත්තර ඉවත් කරන එකයි තුවාල වහගන්න එකයි මේ මේ ඔක්කොගෙම එකට ගලපගෙන අපිට කතා කරන්න දෙයක් තියෙනවා. එතකොට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුරනොයි කියන මාවත අඳුරගන්න එක ගොදුරු බිම තෝරගන්න දක්ෂ වෙනොයි කියන කරුණු ටිකත් ඒකට මේකතු කරලා කතා කරමු. දැන් ඔබ දන්නවා යම් කිසි කෙනෙක් තමන්ගේ හිත තුළ ප්‍රඥාව ඇති කරගන්න නම් භික්ෂුවක් විශේෂයෙන්ම ගිහියටත් අදාළයි. ප්‍රඥාව ඇති වෙන නම් පින්වත්නි ඒ හිත තුළ සිහිය පුරුදු වෙන්න ඕනේ. සිහිය නැති හිතක කිසිම අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මම ඉස්සෙල්ලා ඔබට මේ කරුණු වලට මේ කරුණු හතරම එකට අරගෙන ඒ කියන්නේ මැසි මදුරු ඉවත් කරන්න නිල මැසි පිටර ඉවත් කරන එකයි දුංගස්සලා නෑ තුවාල වහන එක මැසි මදුරු ඉවත් කරන එක සහ නිල මැසි පිටර ඉවත් කරලා මැසි මදුරුවන් ඉවත් කරන්න දුංගස්සන එක ඊට පස්සේ තුවාල වහන එක ඊට පස්සේ ගොදුරු බිම තෝරගන්න දක්ෂ වෙන එක මාවත දැනගන්නවා කියන එක මේ කරුණු ටික ඔක්කොම එකට එකතු කරලා අපි මේක සාකච්ඡා කරමු ඊයේ මට එක්තරා මහත්මියක් අපේ ගමනක් වඩිනකොට මග මුණ ගැහිලා ධර්මයේ හොඳට අහන කෙනෙක්. ඉතින් විශේෂයෙන් දෙයක් කියනවා මේ ස්වාමීන් වහන්සේ මෙතන මේ හිත ඔය අවබෝධ වෙන එක ප්‍රහාණ වෙන එක ඉබේ වෙන එකක් නේද කියලා ඇහුවා. ප්‍රහාණ වෙන එකත් ඉබේ වෙනවද කියලා. කවදාකවත් ඉබේ වෙන්නේ නෑ එහෙම. ඉබේ වෙනවා කියලා හිතන්න එපා. හැබැයි මං හිතන්නේ කිව්වා ඉබේ කියන වචනේ අතහරින්න වෙනවා කියන වචනේ ගන්න කියලා. වෙනවයි කිව්වේ මොකද්ද? හේතු හදනකොට ප්‍රහාණය වෙනවා. අවබෝධයේ පිණිස හේතු හදනකොට අවබෝධ වෙනවා. නැතුව අවබෝධයක් බලෙන් කරගන්නව නෙමෙයි. ප්‍රහාණයක් බලෙන් කරනව නෙමෙයි. ප්‍රහාණි වෙනවා. වෙනවා කියන වචනේ මම කියන්නේ වැරදි කියලා. ප්‍රහාණි වෙනවා. අවබෝධ වෙනවා. හැබැයි අවබෝධ වෙන එක ප්‍රහාණය වෙන එක ඉබේ වෙන්නේ ඒක හේතු සහිතව වෙන්නේ. හේතු හදනකොට වෙන්නේ. දැන් මෙතනදී තණ්හා වුණත් ප්‍රහාණය වෙනවා කියන එක ඉබේ වෙන්නේ නැහැ. ඒක ඒක වෙනවා කියන වචනේ ප්‍රහාණය වෙනවා කියන වචනේ අපි පිළිගන්නවා. තණ්හාව ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය කරනවට වැඩිය ප්‍රහාණය වෙනවා. ඇයි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන සුද මේවට හිත අසංවර වෙනකොට ඒ අසංවර වෙන්නේ ඒ අසංවර වෙන හේතු හදපු නිසා. එතකොට සංවර වෙන හේතු හදන්න ඕනේ. සංවර වෙන හේතු හදනවට සංවර වෙනවා. වෙනවා කියන වචනේ මම හැමතිස්සෙම පිළිගන්නවා. කරනවාට වඩා වෙනවා. සංවර කරනවා වගේම සංවර වෙනවා කියන වචනේ සංවර වෙන්නේ නිකන් මේ හේතු හදන නිසා. ඒකට හේතු හදන්න ඕනේ. දැන් අපි කියමු සුබ නිමිත්තක් අභියස ඕන නිමිත්තක් සුබ නිමිත්තක් කරගෙන ඒ සුබ නිමිත්ත ආයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට ඔන්න රාගය ඇති වෙනවා. ඔය වෙනවා කියන වචනේ. හැබැයි රාගය ඇති වෙන්නේ ඉබේ නෙමෙයි. අර හේතුව හදපු නිසා සුබ නිමිත්තයි ආයෝනිස මනසිකාරය කියන හේතු හදපු නිසා එතනදී රාගය ඇති වෙනවා. එතකොට යම් තැනක විරාගයක් ඇති වෙනවා කියන්නේ හටගත්තු රාගය ප්‍රහාණය වෙනවා කියන්නේ මේ ඔක්කොම වෙනවා වෙනවා කියන වචනේ මම ඔබට කියන්නේ වෙනවා කියනක වෙන්නේ. ඇයි විරාගයක් ඇති උනේ හිතේ? ඒ නිමිත්ත අසුබ නිමිත්තක්ව ගත්ත නිසා අසුබ නිමිත්තක් විදිහට අරගෙන එතන යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට ඔන්න හේතු හැදුවා. හේතු නිසා විරාගය ඇති වෙනවා. එතනත් වෙනවා. එතකොට ඒ ඇහින් දැක්ක රූපය සුබ නිමිත්තක් නම් එතෙන්දි පින්වත්නි ඒ සුබ නිමිත්ත අසුබ නිමිත්තක් විදිහට දකින්න තැන ඇහැ සංවර කරලා කාම විතරක ව්‍යාපාද විතරක ඉවසලා නැහැ. එතකොට එතෙන්දි තුවාලත් වහනවා අනිත් පැත්තෙන් නිලමැසි බිත්තරත් ඉවත් කරනවා මේ අසුබ නිමිත්ත අසුබ නිමිත්තක් කරන තැන ගොදුරු බිමත් තෝරගන්න දක්ෂ වෙලා සතර සතිපට්ඨානෙ වැඩිලා. ඉතින් ওই ටික වෙනවයි කියලා කියන්න පින්වත්නි. Taman මොකද වෙන්නේ? මාවත දැනගෙන මාවත යන කෙනෙක් වෙනවා. මාවත දන්නේ නැහැ කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැහැ කියන එක. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන්න ඕනේ? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්නෙම පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගේ තියෙන සම්මා දිට්ඨිය කියන දිට්ඨිය වැඩන්නේ. සම්මා දිට්ඨිය දියුණු කරන්න අනිකුත් සියලුම අංගයන්ගේ උපකාරය අරගන්නවා. ඇයි සම්මාදිට්ඨිය වඩන්නේ? සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනකොට එතන සීලය සමාධිය ඔක්කොම උදව් කරන්නේ ප්‍රඥාව වැඩෙන්න. සීල සමාධි ප්‍රඥා කියනකොට සීලට අයිති අංග තියෙනවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. සමාධියට අයිති අංග තියෙනවානේ මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ තුන. මේ අංග සියල්ල එකතු වෙලා අර සම්මා සංකප්පත් එක්ක සම්මා දිට්ඨිය දිනු කරනවා. ඒ කියන්නේ තව විදියකින් කිව්වොත් සීලයි සමාධියයි එකතු වෙලා ප්‍රඥාව දිනු කරනවා. එතන මේ ප්‍රඥාව ඇයි මෙච්චර දිනු කරන්නේ? ප්‍රඥාව කියන්නේ ආලෝකයක් වගේ දෙයක් පින්වත්නි. ප්‍රඥා ලෝක කියලා වචනයක් තියෙනවානේ. ප්‍රඥාව ආලෝකයක් විදිහට ප්‍රඥාව දිනු කරනකොට මොකද වෙන්නේ ආලෝකය වැඩි වෙන්න වැඩි වෙන්න එතන තියෙන අඳුර නැති වෙනවා. මොකද අඳුර අවිද්‍යා අන්ධකාරය. එතකොට අවිද්‍යාව බිඳෙනවයි කියන්නේ අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ඇති කරපු ආලෝකය වැඩි කරන තැන. ආලෝකය වැඩි වෙන්න වැඩි වෙන්න අවිද්‍යාව කියන අන්ධකාරය නැති වෙනකොට අවිද්‍යාව නිසා හටගත්ත අවිජ්ජාපච්චා සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලායතන සලායතනපච්ච පස්සෝ පසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා මෙන්න මේ වේදනා දක්වා තියෙන අවිද්‍යාවෙන් වැහිච්ච ටික අර ප්‍රඥා ලෝකයෙන් බිදෙන්න ගන්නවා. ආරස්ඨාංගික මාර්ගේ වඩනකොට සීලෙන් සමාධියෙන් ප්‍රඥාව කියන ආලෝකය වැඩෙන්න වැඩෙන්නේ ආලෝක නිසා මොකද වෙන්නේ අර අවිද්‍යාවෙන් වෙහිච්ච ටික බිඳෙන්න ගන්නවා. ඒ ඒ වෙනකොට මොකද වෙන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ආදී මේ දුක්ඛ ස්කන්ධ කියන එක බිඳෙන්න හේතු වෙන අර තණ්හාවේ සිට ඇලිච්ච ටික. තණ්හා උපාදාන භව ජාති ආදී මේ තණ්හාව නිසා ඇලිච්ච ටික තියෙන්නේ තනිකර අවිද්‍යාව නිසා වෙහිච්ච ටික තියෙනකම්. ඔතන අවිද්‍යාවෙන් වෙහිච්ච ටික තියෙන තාක්කල් තණ්හාවෙන් බැඳිච්ච ටික කඩන්න බෑ. අවිද්‍යාවෙන් වෙහිච්ච ටික කඩනකොට තණ්හාවෙන් බැඳිච්ච ටික කැඩෙන්න පටන් ගන්නවා. එතකොට තණ්හාවෙන් බැඳිච්ච ටික කැඩෙනවයි කියන්නේ අවිද්‍යාවෙන් වෙහිච්ච ටික කැඩිච්ච නිසා. එහෙනම් අවිද්‍යාවෙන් වෙච්ච ටික කැඩෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේක සරල වචනෙන් කියනවා නම් අවබෝධේ නැති තැන ඇලෙනවා බැඳෙනවා. අවබෝධය එන්නේ ඇලීම නැති වෙලා බැඳීම නැති වෙනවා. මේක තව විදියකින් කියනවා නම් පින්වත්නි ඔබ හිතන්න මම මේක සරල උපමාවකින් කියන්නම්. රත්තරන් නොවන දෙයකට මේක උපමාවක් විතරයි. මේ ලෝකේ රත්තරන් කියලා දෙයක් නැහැ. රත්තරන් කියන්නේ තනිකර ඉමිටේෂන් කියමුකෝ. එතකොට දැන් රත්තරන් කියලා හිතාගෙන මහා වටින දෙයක් කියලා හිතාගෙන රත්තරන් වගේ පෙනුමින් තියෙන ව්‍යාජ වූ දෙයක්. ඉමිටේෂන් දෙයකට රැවටිලා ඉන්න රත්තරන් කියලා හිතාගෙන. දැන් මේ අනවබෝධය නිසානේ ඇලිලා තියෙන්නේ. රත්තරන් කෙරෙහි ඇලෙන ඇල්මක් තියෙන්නේ රත්තරන් කියලා රැවටිච්ච අනවබෝධය නිසා. එතකොට අනවබෝධය නැති වෙලා අවබෝධයක් ආපු ගමන් මොකද වෙන්නේ? අවබෝධය ආපු ගමන් රත්තරන් කෙරෙහි තිවිච්ච ඇල්ම රත්තරන් නෙමෙයි කියලා දැනගත තැන නැති වෙනවා. එතකොට එතෙන්දී ඒ ඇල්ම නැති කරගත්ත නෙමෙයි. දැන් උන රත්තරන් නෙමෙයි ඉමිටේෂන් කියලා දැනගත්ත මාලයක් ගැන ඇලිලා ඉඳලා. ඒක ඉතින් හොරකම් කරයි කියලා පරිසම් කර කර අල්මාරිය අස්සේ දාගෙන ඒවත් නිකන් නෙමෙයි රෙදි පාංකඩ වලින් ඔතාගෙන හිර කරගෙන ගැට ගහගෙන බැඳගෙන ලොකු බයකින් පරිස්සමෙන් තියන් ඉඳලා දැන් මේක ඉමිටේෂන් එකක් කියලා දැනගත්තට පස්සේ අර බය, ඒ දුක, පීඩනේ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අර ඇල්මත් එක්ක ආපු බැඳීම ඔක්කොම කැඩිලා යනවනේ. ඒතර ඉමිටේෂන් එකක් කියලා දැනගත්තට පස්සේ තවදුරටත් ඇල්ම නැති කරන්න දෙයක් නැහැනේ. දැන් ඔන්න ඇල්ම නැති වෙන උන හේතුව හැදුවා අවබෝධය ඇති කරගත්තා. අවබෝධය ඇති කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? ආයේ එතන ඇල්මක් නැති වෙනවා නැති කරනව නෙමෙයි. අනේ මට මේ ඉමිටේෂන් මාලයක් නෙමෙච්චර කල් රැවටලා ඉන්නේ මේ මාලෙට මෙතෙක් කල් තිබුණා මට ඇල්මක් මේ ඇල්ම නැති වේවා නැති වේවා නැති වේවා කියලා බලෙන් හිතන්න දෙයක් නෑ ඒක නිකම්ම නැති වෙනවා ඒකයි මම කිව්වේ වෙනවා කරනව නෙමෙන්නේ වෙනවා ඇල්ම නැති වෙනවා තණ්හා ප්‍රහාණය වෙනවා ඇයි ඔක්කොම වෙන්නේ ඒකට හේතු හදපු නිසා හේතුව තමයි අර අනවබෝධය නැති කරන්න ඕන හේතුව ඒ හේතුව තමයි ප්‍රඥාව ප්‍රඥාව හැදෙන්නේ හේතුව නිසා සමාධිය ඒකටත් හේතුවක් තියෙනවා සීලය සීලය හදනකොට සමාධිය වැඩනවා සමාධිය වැඩනකොට ප්‍රඥාව වැඩනවා ප්‍රඥාව ආලෝකයක් ඒ ආලෝකය හැදෙනකොට අඳුර නැති වෙනවා අඳුර කියන අනවබෝධය ඒ අනවබෝධය නැති වෙනකොට තණ්හා ප්‍රහාණය වෙනවා ඉතින් මේ මේ ටික තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වෙන්නේ මේ මාවත ගැන දැනගෙන ඉන්න ඕන භික්ෂුව එතකොට මේ මාවත ගැන දැනගත්තට පස්සේ තමන් මේ මාර්ගයට අදාළ කරන අවශ්‍ය ගොදුරු බිමේ හැසිරෙනකොට තුවාල වැහෙනවා නිලමැසි බිත්තරිවත් වෙනවා එතකොට තමන් දැන් ධර්ම මාර්ගය පුරුදු පුහුණු කරනවා. මේ පුරුදු පුහුණු කරන එක නිකන් ඉන්නේ නැහැ දුම් ගස්සන එක තව අයට කියලා දෙනවා. එතකොට මේ ඔක්කොම එක වැඩපිළිවෙල. මේක වැඩපිළිවෙල ඇතුලේ තමන් මේ ගමන යනකොට මොකද වෙන්නේ? තමන්ට එන ප්‍රශ්න ගැටළු වෙනවා. ධර්මයේ තුල විනය තුල විසඳ ගන්නවා. අන්න ඒ ටික විසඳ ගන්න තොටුපළ ගැන දන්නවා වගේ ඒ භික්ෂූන් වැඩිහිටි ව්‍යක්ත බහුශෘත ධර්මදර විනයදර භික්ෂූන් කලින් කාලට බැහැ දැකලා උන්වහන්සේලාගෙන් උපදෙස් ලබා ගන්නවා. එතකොට අර ප්‍රඥා ලෝකේ ඇති වෙනකොට තමයි රූපය ගැන දැනගන්නවයි කිව්වේ. දැන් සම්මාදිට්ඨිය වැඩෙනවයි කියන්නේම රූපය ගැන අවබෝධයක් එනවා. රූපය ගැන එන අවබෝධය ඔස්සේ පින්වත්නි සම්මාදිට්ඨිය වැඩිච්ච ආලෝකය හදාගත්ත කෙනෙක් වෙනවා. කවදාකවත් රූපය ගැන දන්නේ නැත්නම් ඇති ආලෝකයක් නැහැ. ඉන්නේ අඳුරෙමයි, අවිද්‍යාවෙමයි. එතකොට පින්වත්නි ඔන්න මේ සියල්ල එකට ගැළපිලා යනකොට එතනින් එහාට තියෙනවා තමන් යැපෙන කාලේ තමන්ගේ ජීවිතේ යැපෙනකොට අර ඉතර කරලා කිරි දෝනවා වගේ ගිහියේ කැසුරු කරද්දී උනත් දැන් අර ඒ දකින දෙයකේ දෙය කෙරෙහි උනත් කොහොමද මේ දේ ගන්න ඕනේ මට යැපෙන්න අවශ්‍ය ටික තමන් තේරුම් අරගෙන යැපෙන දේ තුල තමන් කටයුතු කරනවා. ඉතින් එතෙන්දී කිරි දෝනවා ඉතිරි නොකර කිරි දෝනවා වගේ නැතුව ඉතිරි කරලා කිරි දෝනවා වගේ පින්ඩපාත වැඩියත් සමහරලාවට ඒ ඇත්තෝ පූජා කරන දෙයින් බොහොම සුළු කොටසක් පිළි අර ගන්නවා. ඒක භික්ෂුව පින්ඩපාත වැඩිදී තියෙන දෙයක්. ඒ වගේම තමයි හැමතැනකදී මේ සමහරලාවට මම දැකලා තියෙනවා මේ ඇතැම් මිනිස්සු කියනවා පන්සලකට ගියාට පස්සේ හාමුදුරුවරු මහත්ය මෙන්න මේ පිළිමේ හදන්න ඕනේ මහත්ය මෙන්න මේ මෙතන මේක හදන්න ඕනේ අරක හදන්න ඕනේ කියලා ලෝ කියන්නේ. ඉතින් පන්සලකට ගියාට පස්සේ හාමුදුරු කෙනෙක් අපිට ධර්ම කරුණක් කියලා දෙන එක නෙමෙයි කරන්නේ. ඉදි කරන්න ඕන දේවල් ගැන කී කියන එක කියලා. ඉතින් ඒ එතෙන්ට සමහර ලාවට පත් වෙනකොට යම්කිසි විද්‍යයකින් ඒ ඇත්තු ධර්මයේ තියෙන විනය තියෙන භාවනා කරන්න ඕන තැන් සොයසොය යනවා. ඉතින් සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ඉතිරි කරලා කෙරි දෝනෝකි. Taman තේරුමක් තියෙනුනේ Tamanගේ දායකයාගෙන් දෙයක් පිළිගන්නකොට කොහොමද මේක පිළිගන්න ඕනේ කියන එක තේරුම් ගන්න. විශේෂයෙන්ම මේ දායකත්වය යමක් පූජා කරද්දී උනත් අපි දැකලා තියෙන දෙයක් තමයි පින්වත්නි. ඇතැම් අය ඒ දේ පූජා කරන්නේ බොහොම දුක්ඛිත කතාවක් පිටිපස්සේ තියෙන පුළුවන්. මට එක අම්මා කෙනෙක් හම්බුණා ඊයේ දවසේම මේ මහමගේ යනවා කීයක් හරි ඉල්ල ගන්න. ඉතින් මං කතා කරලා ඇහුවා ඇයි මේ අම්මා මට විස්තරයක් කිව්වා. ඒ අම්මගේ අසනීප ළමෙක් ඉන්නවා. මේ අම්මා දහවල් පිටත්ලා තියෙන්නේ. තේ එකක් විතරයි බීලා ඇවිල්ලා තියෙන ගෙදරින් එනකොට. එතකොට මට හම්බ වෙනකොටත් හවස 3 පහ වෙලා. මේ අම්මගේ අතට රුපියල් 300 ගාණක් ඒ වෙනකොට මගෙන් හම්බෙලා තියෙනවා. මේ අම්මා මට කියනවා සමින්හංශ මම මේ හාල් ටිකකුයි බෝමි තෙල් ටිකකුයි අරගන්න යන ගම අරගෙන ගෙදර යන්න ඕන ඉක්මනට අසනීප ළමයාට කැම ටිකක් වෙලා දෙන්න. ඉතින් දවාලේ පාන් භාගයක් අරන් දුන්නලු ණයට මේ කඩෙන් මේ දැන් මේ අම්මා කියනවා විදුලියත් විසන්ධි කරලා කපලා දාලා ලයිට් බිල ගෙවලා නැතුව කාලෙකින්. ඉතින් ඒ නිසා භූමි තෙල් ටිකක් උත් දැන් ගන්න ඕනේ මේ ලාම්පු පත්තු කරන්න. කතාව තමයි පන්සලේ කටින පින්කමට මුදල් එකතු කරලා තියෙනවා ගමෙන්. ඉතින් මේ අම්මා රුපියල් 200ක් දෙන්න ඕනේ එකට. ඒ 200 දැන් අද දවසේ තියෙන කටින පින්කමට ඒ 200 කෙනෙක්ගෙන් ණයට අරගෙන දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පන්සලට සමහරවල් රුපියල් 100ක් 200ක් දෙන දායකයා ඒක දෙන්නේ එයාට හාල් ටිකක් ගන්න සල්ලි නැති පරිසරයක වෙන්න පුළුවන්. ඒ වගේ දුක්ඛිත කතා බොහෝ අපි පිටිපස්සේ අපි දකින දායකයෝ තුල තියෙන නිසා දායකයන්ගෙන් දෙයක් පිළිගන්න භික්ෂුව ඒක පිළිගනිද්දී මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඉතිරි කරලා කිරි දෝනවා කියන හැකියාව ගොපල්ලට තියෙනවා වගේ භික්ෂුවටත් තියෙන්න ඕනේ. දායකයව තේරුම් අරගෙන ඒ විදිහට කටයුතු කරන්න. ඉතින් ඒකේ ගොඩක් දේ තියෙනවා මේ සමාජයේ අපි විසඳගත යුතු ප්‍රශ්න, කතා කළ යුතු දේ. මේ හැම කරුණක්ම ඔන්න ඔබ තේරුම් ගන්න ඔබට ගිහි ගෙදර තුල ගත කරද්දී ගලපා ගත යුතු දේ තියෙනවා. අපි ඒ ගැන තවදුරටත් වැඩි දුර තොරතුරු සාකච්ඡාවෙදිත් කතා කරන්නට ඉතිරි කරමින් ඔබට පින්වත්නි කාලය ඉතිරි වෙලා නැති නිසා කතා කරන්න දේ ඉතිරි වුණාට හැබැයි අපිට තව පැයක් ඉතුරුයි සාකච්ඡාව සඳහා ඒ පැය ඔබට සහභාගී වෙන්නට ආරාධනා කරන ගමන් සියලු දෙනාට සිහිපත් කරනවා මහා ගෝපාලක සූත්‍රය ඇසුරින් අද දවසේ කතා කරේ මේ වටිනා සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ඔබ හැම දෙනාටම ජීවිතයේ තමන්ගේ බුදුසසුන තුළ හිත වැඩෙන්න දියුණු වෙන්න භික්ෂුවටත් ගිහියොබටත් මේ උතුම් අනුශාසනයේ ඒකාන්තයෙන්ම මේ බුද්ධ වචනය හේතු ආසනාම වෙත්වා කියලා අපි හැම දිනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා සාදු සාදු සාදු අද දෙනියාය ලොම්බිනිත ඒ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඒ පින්වත් කාර්ය මණ්ඩලය හැමදෙනාම මේ ධර්ම දාණයට එකතු වෙනවා සුපුරුදු විදියට නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමා එම මැතිණිය අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දූ දරුවන් හැමෝටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් පවුල වලට සම්බන්ධ සියලු දෙනාට විශේෂයෙන් දශක ගණනාවක් ලොම්බිනීතේ කර්මාන්ත ශාලාවට තේදලු සපයන සියලු දෙනාට පාරිභෝගික ජනතාවට හැමෝටම මං හිතන්නේ තේ කර්මාන්ත ශාලාවකට තේ දළු සපයන අයට මාසයක් පාසා රටටම ඇහෙන්නට ආශිර්වාද කරන ලංකාවේ එකම තේ කම්හල. ඉතින් තමන්ට තේ දළු ටික දෙනවා වගේම තමන්ගේ තේ වත්තක වාසය කරන අය ඒ අය ලැයිමක ඉන්නවා කියලා නෙමෙයි සඳහන් කරන්නේ ලොම්බිනි නිම්නයේ වාසය කරන අයට කියලා ඒ අයටත් පින් දෙනවා ආශිර්වාද කරනවා මේ හැම ආකාරයෙන්ම කටයුතු කරන ලංකාවේ තියෙන සත්පුරුෂම තේ කර්මාන්ත ශාලාව කියලා අපිට කියන්න පුළුවන් තරම් net fm එක එකතු වෙලා ධර්ම දාණයට මාසිකව සහභාගී වෙන ලොබ්බිනි තේ කර්මාන්ත ශාලාවටත් අපි ආශිර්වාද කරනවා විශේෂයෙන් මේ පින්වත් චමින්ද මහත්මයා ඒ බිරිඳ දියණිය ඇතුළු හැම දෙනාටමත් යහපත සැපත සැනසෙල ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට මෙත් සිතින් ආශිර්වාද කරමින් හැම දෙනාගේම සිත් සතන් තුළ කවදත් ධර්මයේ තුල අවබෝධය ඇති කරන්නට ඕන් බලාපොරොත්තු වෙමින් දායකත්වයට එකතු වෙන නිසා එම අරමුණම සඵල වෙත්වා සියල්ලම මෙපින් බලෙන් මෙලොව යහපත ලබත්වා දායකත්ව දරුව හැම දිනාටම නෙතෙෆෙම ආයතන අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් දෙලොව හිතසුව පිණිස පරලොව වගේම නිවන පිණිසත් මේ පිනේ කාන්තේම හේතු ආසනාව වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා විශේෂයෙන්ම දෙවියෝද සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මියගේ ඥාතිය ලුම්බිනිතේ කර්මාන්ත ශාලාව හා අනුබද්ධ වෙච්ච සියලු සසරගත මියගේ ඥාතින් ඇතුළු ඔබ හැම දෙනාගේමත් සසරගත මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා ආශිර්වාද කරමින් දායකත්වයෙන් එකතු වෙච්ච ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ සියලු සෑම දෙනාටම නැවතත් සිහිපත් කරනවා සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වීමටම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 සෙනසුරාදා සිතේ තසපුව ධර්මානුශාසනාව නිමවටපත් උනේ ජීවිතය කොතරම් අස්ථීරද කියන කාරණයත් ඒ අස්ථීර භාවය හිමි කරගෙන ඉපදුණු අපි ජීවත් වෙන කාලේ කොයි ආකාරයෙන් හැසිරෙනවාද කියන කාරණයත් ඒ සියලු දේවල් අභිභවා මනුෂ්‍යත්වය කොතරම් වටින දෙයක්ද ඒ මනුෂ්‍යත්වයේ හැම කෙරා කෙරෙහිම හැම මිනිසයා කෙරෙහිම එකසේ පතුරවන්නට අපේ හිත සූදානම්ද නැතිද කියන කාරණයත් අදින් දැනුණා. අපේ හාමුදුරුව අවසාන වශයෙන් දේශනාවේදී අර එක්තරා මවක් පිළිබඳ සිහිපත් කරපු තැනකදී හිතේ දැඩි සංවේගයක් ඇති වුණා. මම හිතන්නේ මේක තමයි මනුෂ්‍යත්වයේ කියලා හැඟුණා. හැබැයි ඒ අතරතුර අපි බොහෝ වෙලාවට දකින්නේ අනිත් පස. සමහරව බොහෝ වෙලාවට මේ වගේ දැක්කහම ෆොටෝ එකක් ගහලා Facebook දානවා ඒ තමන්ගේ හැඟීම ඇති කරගන්න නැත්නම් තමන්ගේ දැනුණු හැඟීම ප්‍රකාශ කරගන්න ඉන් එහාට යන වැඩපිළිවෙලක අවශ්‍යතාවය සමාජයට තියෙනවාද කොරෝනා වසංගතය නිසා එක්තැන් වුණු පවුල් කොච්චර තියෙනවද එදා වේල හොයාගෙන කන්න බැරි කොච්චර පවුල් මේ සමාජයේ ඉන්නවාද ඉතින් ඒ අය කෙරෙහිත් අපේ අනුකම්පාව අපේ දැස විවර වේ යුතුයි මම හිතන්නේ අපේ හාමුදුරුවෝ ඒ සඳහා මේ මඟ පෙන්වීම මේ මිනිසුන් කෙරෙහි අපේ මනුෂ්‍යත්වය අවැසි මොහොතක මනුෂ්‍යත්වය පෙන්විය යුතුයි කියන කාරණය මනසේ මේ දේශනාව සුරේ පැහැදිලි කරන්නට යෙදුනේ පමණක් නෙවෙයි විශේෂයෙන්ම අපි අර චමින්ද ජයවර්ධන මහත්මයා ගැන කිව්ව ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ හැමදේම අපට වාර්ෂිකව හැම මාසයකම දායකත්වය ලබා දෙන එතුමන් බොහොම සත්පුරුෂ කෙනෙක්. ඒ වගේම සියලු කටයුතු එතුමන් කරන්නේ එතුමන්ගේ ජීවිතයේ Taman වටා ඉන්න පිරිසත් එක්ක. ඒක තමයි මම හිතන්නේ අවශ්‍යම දේ. මාසිකව මේ දායකත්වය ලබා දෙනවා ඉදිරියටත්. ඉතින් ඒ සෑම අවස්ථාවකදී මෙතුමා බලාපොරොත්තු වෙන්නේ Taman වටේ ඉන්න පිරිස ධර්මයට ලං කරගන්නද. අසත්පුරුෂයන් සත්පුරුෂයන් වෙන් කර හඳුනා ගැනීම පිළිබඳව දේශනාව සිහිපත් කළා මට එතනින් එසරින් මතක් වුණේ චමින්ද ජයවර්ධන මහත්මයාව කොච්චර සත්පුරුෂයෙක්ද කියලා අපිත් සත්පුරුෂය වෙමු. ඒක තමයි අවශ්‍යම දේ. සහ මේ දේශනාවේ අපි හැමදෙරෝ පැහැදිලි කරපු කාරණා ගිහි සමාජයේ අපට ගැළපෙන ආකාරයෙන් තවත් නැගෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. අපේ හැමදෙරන් වහන්සේට පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්නයින් පසුව ධර්ම සාකච්ඡාව සමග සෙනසුරාදා සිටින තසපුවෙන් නැවත සම්මත වෙනවා. Thank you. ಸತಿಯಂತೆ ಸನಸಿಲ್ಲೆ ಸತಿಯಂತೆ ಸನಸಿಲ್ಲೆ ಸತಿಯಂತೆ ಸನಸಿಲ್ಲೆ සතියන්තේ කතා කරන සිතුවම් සිත තව නාමනුදම් කිති කැවෙන හැඟුමන් සනසිල්ලේ මිතුදම් සනසිල්ලේ සති අන්තේ COVID-19 වසංගත රෝගී තත්වෙන් මගේ මව්බිම සුවපත් වේවායි ආරක්ෂා වේවායි ප්‍රාර්ථනෙන් දින 21ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන පිරිත් සජ්ජායනය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම වාසී අතිපූජනීය මහා සංඝරත්නය විසින් රතන සූත්‍රය ගිනි පිරිත සහ ජය පිරිත සජ්ජායනය නොවැම්බර් 18 වනදා සිට පුරා දින 21ක් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙනවා එම දින 21 පුරාම රාත්‍රී 10:30 සිට පසුදා අලුයම 5 දක්වා මෙම පරිදේශනය නිතිෆම් රේඩියෝ ඔස්සේ සජීවීව විකාශය කරනවා. සංවිධානය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය බැතිබර දායකත්වය LOL ව්‍යාපාර සමූහය නිර රේඩියෝව නිතිෆම්. අවබෝධයෙන් දිව්‍ය අර්ථවත් කරගන්නට ඔබට මඟ විවර කරන්නේ උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ මහානුභාවයෙන් සියලු රෝග විපත් දුරු වේවා දිනපතා මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවට සමදෙමු අන්තලේකේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ විදස්සාච්ච සුනන්තු වාදිතා අමෘතා සිත් සුවඳින් පිරේවා තුන්සිත නිවා සනහන තුනුරුවනේ ආශිර්වාදයෙන් ඔබ සැම සුවපත් වේවා. මහා ශාක්‍ය කුලේ මහා ශාක්‍ය කුලේ සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රීපාද කමල් රශ්මි කදම්බේ මහසාක්‍ය කුලේ මහසාක්‍ය කුලේ ක්‍රීතය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රීපාද කමල් රශ්මි කදම්බේ මහසාක්‍ය කුලේ කල්මල් වනේ හිලුම්බිනේ වෙසඟ පෝදිනේ මන රංජනාව සිරි සිදුහත් කුමරු දිවිුනේ සල්මල් වනේ හිලුම්බිනේ වෙසඟ පෝදිනේ මන රංජනාව සිරි සිදුහත් කුමරු දිවිුනේ අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ ඒ වාග්යවත් ලෝතුරු බුදු විය තුන් නොවේ මා ශාක්‍ය කුලේ महाभारत हिमल रजन पुष्प अंगने महाभारत मन रजन पुष्प अंगने ලෝකාග මෛත්‍රී මුර්ති අමා මෑණි ඒ දිනේ ලෝකාග මෛත්‍රී මුර්ති අමා මෑණි ඒ දිනේ සතපීනුවන් පියා පරිනිර්වාණ මංචකේ සතපීනුවන් පියා පරිනිර්වාණ මංචකේ නිවනේ නිවනේ නිවනේ පිරිනිවනට වැඩියෝ වෙසඟ පෝදිනේ මහසාක के कुले के कुले क्रीतय सम्बुद्ध समुदे वन्दामि श्रीपाद कमल रश्मि कदम्बे महासाके कुले के कुले प्रीतय सम्बुद्ध समिन्दे वन्दामि श्रीपाद कमल रश्मि कदम्बे के कुले වටා මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවට සමුදෙමු. අන්තලේකේ ලබ්බේව භූතා සුමනා භවන්තු අතෝ විදස්සාච්ච සුනන්තු වාදිතා අමෘතා සිත් සුවඳින් පිරේවා. නැවතත් අපි සිත්නිත් අසපුව සමගිනුයි සම්බන්ධ වන්නේ සෙනසුරාදා සිත්නිත් අසපුව තුල අපි මේ සාකච්ඡා කරමින් එන්නේ ධර්මයේ පිළිබඳව හැම විටම ධර්මයේ ඕනෑම දෙයකදී අපට ප්‍රධාන කොටේ ඒ තුල යම් ආකාරයකට අපිට යම් පීඩාවක් ඇති වුණත් සතුටක් ඇති වුණත් ඒ සෑම තැනකටම ධර්මයේ ගලපා බලන්නට පුළුවන් ජීවිතයේ ධර්මයේ ගලපා බැලුවහම ධර්මයේ තිබෙන වටිනාකම තවත් මනසේ පැහැදිලි වෙනවා ඉතින් එවැනි අවස්ථාවන් පිළිබඳව සිහිපත් කරන විට ඔබට මේක සුළු මොහොතකට කලිනුත් ඇහුණා කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව විසින් නැත්නම් කල්යාණ යෝගාශ්‍රමේ ස්වාමීන් වහන්සේලා විසින් LOS ව්‍යාපාර සමූහයක් සමග එක්ව රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරස්‍ර භූමියේ සිට රටට සෙත්පතා කරන්නා වූ පිරිසූත්‍ර දේශනා සජ්ජායනා කිරීමේ පින්කම් මාලාවේ අද 4 වෙනි දවස අද රාත්‍රියේදී රාත්‍රී 10:30 සිට අලුයම දක්වා අලුයම 5 දක්වා ඔබට net fm රේඩියෝ ඔස්සේ මේ පිරිත් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා පිරිත් අහන්න විශේෂයෙන්ම මීට සති දෙක තුනකට කලින් මම හිටියේ නෑ එදා අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ පිරිත් සූත්‍ර දේශනාවල වටිනාකම සිත්නිත අසපුවේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මට හිතෙන්නේ ඒ වැඩසටහන ශ්‍රවණය කරපු ඔබට පිරිතේ බලමහිමේ පිළිබඳව මම තවත් පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ ඒ නිසා මේ පිරිත් සූත්‍ර දේශනා රටක් වෙනුවෙන් කරන ඒ වගේම මෙවැනි ගැටලුකාරී තත්වයන් හමු වෙයි හිතට සහනයක් ලබා දෙන අවස්ථාවක් බවට පත් වෙනවා සමහරු නම් හිතන් ඉන්නවා අපේ පැත්තට කොරෝනා නැහැනේ කියලා හැබැයි කොරෝනා වසංගතය COVID-19 වසංගතය ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපාලා තිබෙන අතරින් කොළඹ හා තදාසන්න ප්‍රදේශයට තදින් දැනෙලා තිබෙනවා. ඒ නිසා තව කොතැනක කවුරු හරි මේ තත්වයට ගොදුරු වුණත් ඒ අය කෙරෙහි අර අපේ හාමුදුරුවෝ දේශනා විදි සිහිපත් කළා වගේ උණු වෙන හදවතක් අපේ තුල තිබෙනවා නම් ඒ අය කෙරෙහි සංවේදී හදවතක් අපේ තුල තිබෙනවා නම් ඉතින් මේ හැම දිනාටම සෙත් පතන්නට ආශිර්වාද කරන්නට මේ හොඳ අවස්ථාවක් වේවි. සමහරකට හිතෙන්නට පුළුවන් අපි පිරිත් ඇහුවා කියලා කොහොමද මේ අයට සෙත් ලැබෙන්නේ කියලා මම හිතන්නේ ඒ පිළිබඳව අපිට අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්නට පුළුවන් කෙනෙකුගේ කුසල ශක්තිය තව කෙනෙකුට ආශිර්වාදයක් එනවාද කියන කාරණය. අපි අද සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කොරෝනා වසංගතය නිසා අපි සිහිපත් කළා ගොඩක් අය gedara ඉන්නේ. ඒ අතරතුර විශේෂයෙන්ම බොහෝ අයගේ රැකියා මේ වන විට යම් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා එදිනෙදා ජීවිතය ගත කරපු අයට නැගිට ගන්න විදිහක් නැහැ. තමන්ගේ දුවා දරුවන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබෙන වෙලාවක පළවෙනි කොරෝනා වසංගත අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී වගා කරපු බිම් වලින් ලැබුණු ආදායම් ලබන පිරිසුත් ඉන්නවා. ඒ නිසා මේ හොඳම අවස්ථාවක් බවට පත් වෙන හැම විටම තව කෙනෙක් වෙනුවෙන් කැප වෙන්නට. ඒ අතරතුර අපේ හාමුදුරුවෝ මේ අසරණ වෙන මිනිස්සුන්ට රැකවරණයක් හදන්න තව කෙනෙක් ඉදිරිපත් වෙනවා වගේම ඒ රැකවරණය ගොඩනංවන්නට මේ මහ පොළොවම ඇති කියලා. නේද අපි හඳුනන. ඒ කියන්නේ අපේ තියෙන්නට ඕන වොමනාව වීරිය සහ අනිකා කෙරෙහි දක්වන දයානුකම්පිත බැල්ම අපේ සමාජයෙන් ගිලිහිලා තිබෙන වකවානුවක ඒ නැවත ඇති කරගන්න මේ වගේ අවස්ථා හොඳ අවස්ථා බවට පත් වෙනවා. වර්ණ දැන් ඔය මේ තේ වැඩපොලක් නේ අපිට තේ කර්මන්ත ශාලාවකනේ අද මේ දායකත්ව දරන්නේ. ඔව් ලොම්බිනි තේ කර්මන්ත. ලොම්බිනි තේ කර්මන්ත ශාලාව. තේවල අපේ රට ලෝකයේ දෙවෙනි තැන එදා ඉඳන් සුද්ධෝ ගිය යනකොට අපේ රට දෙවෙනි තැන තිබුණා. එහෙමයි. ඉන්දියාව පළවෙනි තැන තිබුණා. අපි දෙවෙනි තැන හිටියා. ඊළඟට ඉන්දියාවත් එක්ක අපිට මේ තේදළු ප්‍රමාණයක් තේ තේ සපයන්න පුළුවන් ප්‍රමාණය ඇත්තරම ඒ භූමියේ ප්‍රමාණෙත් එක්ක බැරි බව දන්නවා. ඔව්. අපි දෙකේ හිටියා කොහොම හරි ලෝකෙම. එතකොට මේ වෙනකොට වරුණ අපි ඉන්නේ හතරවෙනි තැන. අපේ රට සිලෝන් ටී කියලා කොච්චර තැනක හිටියත් අපි ඉන්නේ හතරවෙනි තැන. එතකොට පළවෙනි තැනට චීන එනවා. චීනෙට සම වෙන්නවත් බැරි මට්ටමක කියන්නේ චීනේ ඉහළ ඉන්නවා. ඒ දෙවැනියට ඉන්දියාව ඉන්නවා. අපි තුන්වෙනියට හරියට තරම හිටපු තැන. ඒකත් වැටුණා. කෙන්යාව ආවා තුන්වෙනි තැනට. එතකොට අපේ රටේ වරුණ ඇත්තටම ගොඩාක් මේ සම්පත් භෞතික වශයෙන් කියන්නේ මිනිසු මම අර අර අම්මගෙනුත් ඇහුවේ වත්තේ ඉඩ නැද්ද මොකවත් කියලා. අනේ හාමුදුරනේ මිරිස් පැලයක්වත් හිටවගන්න ඉඩ නැහැ කිව්වා. වරුණ මම පන්සලේ හාමුදුරුව හම්බෙලා මට ඒ අම්මා කියපු ගෙදර නිකන් මං බලාගෙන ගියා එතනින්. මම අම්මට යම් උපකාරයකුත් කළා. ඒ වගේ අපි ඔය එක අම්මා කෙනෙක් විතරයි මම ඔය ඊයේ හම්බෙච්ච අම්මා කෙනෙක්. හැබැයි මට මේ සතිය ඇතුළේ ඔය වගේ කීප දෙනෙක් හම්බුණා. අපිට දැන් මේ වගේ කෙනෙකුට පාරේ හම්බුනහම කෙනෙක් රුපියල් 10කින් 20කින් 100කින් වගේ මුදලකින් උපකාරයක් කළාට ඒ කෙනා ඒ ජීවිතය තුළ ඒ தත්තට පත් වෙලා තියෙන අතීත කර්ම විපාකයක් තියෙන්න පුළුවන්. හැබැයි වරුණ මේ රටේ මිනිස්සුන්ට කර්මයට බාර දෙන්න එහා ගිය මේ රටේ මිනිසුන්ගේ අසාර්ථකත්වයක් තියෙනවා. එහෙමයි. එතකොට හැම පැත්තකින්ම වැඩපිළිවෙල අසාර්ථක මේ මේක ඔළුව තියෙන පිරිසක් එකතු වෙලා හදන්න ඕන තැන් තියෙනවා. ඉතින් ඒකෙන්ද මම ඒ ඔබ ඔබට කියපු මේ වැඩපිළිවෙල අද දවසේනේ අපි ඉදිරියේදී තවදුරට මේක විශේෂ සැලසුම් සහගතව සාකච්ඡා කරන්න ඕන එකක් ඇත්තටම. ඉතින් මේකේ ඒ කියන්නේ අපි හැමතැනදීම අතහරින්න ඕනේ. අපි නැග වැටෙන තැනකදී නැගිටින්නට අපේ ශක්තිය තියෙන්න ඕන. මිනිස්සුන්ට උදව් උපකාර කරන එකට අද වෙනකොට මැද පෙරදිග මිනිස්සු සූදානම් ගොඩක් වෙලාවට නේද මේ යම් යම් රටවල් වල මේ පල්ලි ටික හදන්නේ මැද පෙරදිගින් එන සල්ලි වලින්. ඉතින් ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේ ගැන තියෙන බලාපොරොත්තුවක් හදාගෙන ඒ දෙවියන් වහන්සේ කෙරෙහි දෙවියන් වහන්සේ අපිට මුදල් දීලා තියෙන අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් තවත් මේ මේ ධර්ම ව්‍යාප්ත කරන්න ඕනේ කියන ඉලක්කයකින් ඕන් රට රටවල වල මිනිසුන්ට ගෙවල් හදාගන්න ඊට පස්සේ පල්ලි හදාගන්න උදව් උපකාර කරනවා සංවිධානාත්මකව එහෙමයි නේද එතකොට මම හිතුවා විල්පත්ති වුණත් හදපු ගෙවල් වරුණ මට මතක හැටියට මැද මැද පෙරදිග එහෙම රටවල ඉන්න රටකින් විශාල මුදලක් ලැබුණා එතකොට ඔවුන් ඒ වගේ ජනාවාස ඉදි කරලා ඒ ජනාවාස තව ව්‍යාප්ත කරලා ඒව පල්ලි හදලා දැනටම විල්පත්තුවේ පල්ලි තියෙනවා. ඉතින් මේ වගේ දේ ගොඩනගන්න කිසිම මේ පින ගැන අවබෝධයක් ඇතුව නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න කියලා. එතකොට නමුත් ඔවුන් දන්න එක සල්ලි නැතුව කරන්න බෑ කියලා. දැන් මෙතන අර ස්වාමීන් වහන්සේලාත් විශේෂයෙන්ම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා අද වෙනකොට විහාරස්ථානික උනත් ඉදිකරන ගොඩනැගිල්ලකදී විශේෂයෙන්ම අර මං කියන්නේ අවශ්‍ය අනවශ්‍ය අත්‍යවශ්‍ය කියන එක මේ මේක හදන්න අත්‍යවශ්‍යමද අතිශයින්ම අවශ්‍ය දෙයට මුල් තැන දීලා සමහරලාට මේ පන්සලක් අපි ඇතැම් වෙලාවට ඔක්කොම පහසුකම් ටික තියෙද්දි හාමුදුරන්ට ඒ තෝන එක්කෝ උසම පිළිමේ දිගම පිළිමේ එහෙම තව ලොකු වැඩපිළිවෙලක් ඇතැම් විට අවශ්‍ය වෙනවා. නමුත් ඒ ගමේ ඉන්න බොහෝ දායකයෝ ඒ දායකයන් උනන්දු කරලා ඒ දායකයන්ටත් යම්කිසි අවබෝධය නැති කෙනාට වරන කියන්නේ හිතන්න ශක්තිය නැති කෙනාට හිතන්න ඉඩක් දීලා ඒ මිනිස්සුන්වත් දියුණු කරලා ධර්මයේ මිනිසුන්ට යන අර දුම්ගස්සනාය කියලා කිව්වේ. හාමුදුරුවෝ ධර්මය තුල ඉන්නෝනේ. ඒ ධර්මය හාමුදුරුවොත් පුරුදු පුහුණු කරන ධර්මය අන් අයට කියලා දෙන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් සාසනික වශයෙන්ුත් නැති ආර්ථික වශයෙන්ුත් නැති බොහෝ පැතිවලින් පරිහානියටපත් වෙච්ච තැන් තියෙනවා හදන්න ඕන. ඉතින් මේ හදන්න ඕන තැන් නිවැරදි වෙන්න ඕන තැන් නිතරම අපි දකිනවා අපි රට පුරා වඩින ස්වාමීන් වහන්සේලා හැටියට. මොකද අසහඳුරේ මට අවසර. දැන් අපිත් ඒ වගේ දේවල් කියනවනේ විහාරස්ථානවල යම් යම් දේවල් ඉදි කරනකොට නිතිපම් රේඩියෝවේ මේ වැඩසටහන් තුල අපිත් එහෙම සිහිපත් කරනවා මේ කටයුත්තට උදව් වෙන්න උපකාර වෙන්න කියන කාරණේ. ඒතකොට අපිත් කරන්නේ මේ ස්වාමීන් වහන්සේලාවත් වරදට පොළඹවලා වරද මේ වැරදි කටයුත්තක්ද? නෑ කොයි පිළිමයක් හැදුනත් ඒ පිළිමේ වන්දනාමාන කරනවා මිනිස්සු දකින්නකොට මිනිසුන්ගේ කෙලෙස් යටපත් වෙනවා දැන් මේක හරියට තේරුම් ගන්න ඕනේ දැන් ඔන්න ඔබ හිතන්න විශාක පූර්වාරාමේ හදනකොට මෙයා පාපිස්සට දැම්මෙන් රත්තරන් පාපිසි. හරිද? මෙයාගේ යාළුවෙක් එනවා සාමාන්‍ය පාපිස්සක් කරගෙන. දැන් විශාකයට මොකද්ද වගේ ඔක්කොම හැමතැනම රත්තරන් පාපිසි ටික දැම්මම යාළුවා කියන පාපිස ගණ්ඩත් වෙනවා. බෑ කිව්වොත් එහෙම එයාගේ හිතරේ දෙනවා. මේ විසාකාර බෑ කියන්නත් බැරි කමට මේක ප්‍රතික්ෂේප කරන්නත් ඕනකමට අර යාළුවට කිව්වා මම මතක හිටියට මම හැම තැනටම අවශ්‍ය තැන් වලට පාවිච්චි ටික දාලා තියෙන්නේ. ඔයා ගිහිල්ලා බලලා ඔය පාපිස්සට වඩා වටිනාකමක් අඩු පාපිස්සක් තියෙන තැනක් කොතන හරි දැක්කොත් එහෙම නැත්නම් පාපිස්සක් නැති තැනක් දැක්කොත් ඔයා ওই පාපිස්සෙතෙන්ට දාන්න කියලා. නේ අර යාළුවා කාමරව කුටි තියෙන 1000ක් වරුණා. හරිද? කුටි 1000ට අවශ්‍ය කරන දානශාලාවල් තියෙනවා නාන කාමරද මේ හැම පහසුකම් ඔක්කොම තියෙනවනේ දැන්. එතකොට අර පාපිස්ස තරම් අර උන්ද මුළු පූර්වාරාමේ හැම තැනම ඇවිදිනවා වරුණ. ඒකට වඩා වටිනාකමින් අඩු පාපිස්සකුත් නැහැ. පාපිසත් දාන්න කියලා තව තැනක් ඇත්තෙත් නැහැ. හරිද? එතකොට දැන් දැන් හිතන්න එතකොට ආරාමයේ හදපු කෙනා පාපිස්ස පව රත්තරණින් හදලා. දැන් එකල මේ දැන් මේ මේ මං ප්‍රතික්ෂේප කරනවානේ මම යම් කිසි දුන්නේ පණිවිඩය. එහෙමයි. දැන් අර ඔබ වහන්සේ කියපු තැන මට හරිය දැනුණ තැනක් තිබුණා. දැන් කටින පින්කමට ගමෙන් අනිවාර්යයෙන්ම එක පවුලකින් රුපියල් 200ක් දෙන්න ඕන. අන්න එහෙම ඒවත් තියෙනවනේ. ඔව්. එතකොට තිබ්බා නැතා කොහොම හරි දිය යුතුයි. සමහරලාට අපි එහිදී ඇත්තට ශ්‍රද්ධාවෙන් දෙන්නේ ගෞරවයෙන් දෙන්නේ ඒ ශ්‍රද්ධාව ගෞරවය යුතුයකමක් වගකීමක්සේ සලකලා දෙනවා. ඔව්. දැන් අපි සාමාන්‍ය මේ වගේ එකදී අපි ආරාධනා කරන්නේ පුළුවන් කෙනෙක් ඉන්නව නම් මේ කටයුත්තට දායක වෙන්න එක ඕගලන්ට පිනක්. ඔව්. ඒතරම එතකොට ඒ දෙක දෙකක්. දැන් බලන්න වරුණ මේ පුද්ගලික සම්මාදමක් කියන එකේදී ඇසලින් එක දෙට්ටක් කියනවා ඔයා දෙන්න ඕනේ 200ක්. විමලක්කගේ දෙට්ටත් කියනවා ඔයා දෙන්න ඕනේ 200ක්. ඊට පස්සේ ගමේ ඉන්න මාටින් මුදලාලිටත් කියනවා ඔයා දෙන්න ඕනේ 200. දැන් මාටින්ට ඉලක්ක කරලා කියලා. සමහරවිට මාටින්ට ඊට වඩා දෙයක් දෙන්න පුළුවන් කෙනෙක්. විමලක්කට අච්චර දෙයක් දෙන්න බැරි තත්ත්වයක ඉන්න පුළුවන්. හැබැයි විමලක්කත් ඉලක්ක කරලා කියලා. දැන් ඔය වර්ණ මාසික වැඩ භාවනා වැඩසටහන් කරනකොට අපි මේ මිනිස්සුන්ගේ ළඟට අර මේ දැන් හාමුදුරන්ට ධර්ම දේශනාවට වඩිද්දි මග වියදමකට කීයක් හරි එතන යන වැඩසටහනේ ශබ්ද විකාශන ඔය ආදී දේ වෙනුවෙන් යම්කිසි මුදලක් එතන එකතු වෙන්න ඕනේ කියලා සංවිධායකයෝ මුලින් පුරුදු වෙලා තිබුණා මේ පොඩි ට්‍රේ එකක් වගේ අරගෙන අර ඉන්න සියලුම මිනිස්සු ළඟ අල්ලගෙන අල්ලගෙන යනවා ට්‍රේ එක. ඒ ට්‍රේ ට්‍රේ එකේ සල්ලි දාලා තියෙන. ඉතින් අර හැම කෙනාගේම ළඟට දැන් ඇවිල්ලා අල්ලනවනේ. ඒකට දාන්න ඕනේ. මම ඕක නැවැත්තුවා. ඒ මම නැවැත්තුවේ මම නිකන් මට අත්දැකීමක් නැතුව මම හිතුවා සමහරලාට භාවනාවට ඉස්සරහට එන ආච්චි අම්මා කෙනෙක් එයාගේ ගෙදරින් හරියට ප්‍රශ්න එක්ක සමහරලාට එන මග වේදමක් වුණත් දෙන්නේ හරියට ගෙදරින් කියලා කියලා ගානට දෙන්නේ අමට කියද බසේ රුපියල් යන්න 10යිනේ එන්න 10ක එක ටිකට් එක උතන කෑම දෙනවනේ 20ක් දෙනවා එහෙනම් කියලා සමහරට බස් එකට ඕන ගාණයි එන ගාණයි විතරක් දෙන්න පුළුවන් ගානට බලලා හරිද එහෙම මිනිස්සු වෙනවා වරුණ දැන් අර තැටි අල්ලනකොට අර මිනිස්සයා නොදී හිටියොත් එහෙම උතෙන්ට වෙලා මූණටම දික් කරගෙන බලන් ඉඳලා යනකොට එහා පැත්තේ ඇයට මූණ දෙන්නත් බෑ අනිත් පැත්තේ ඇයට මූණ දෙන්න මූණ දෙන්නත් බෑ. තමන්ටත් ඇදී අපහසුතාවයක්. අපහසුතාවයකටත්පත් වෙනවා. දැන් මේ මිනිස්සයාට කර කියා ගන්න දෙයක් නැති වුණා. අතේ තියෙන එක දැම්ම කියමුකෝ. අර තැටියට ඊට පස්සේ අර මිනිස්සයාට යන්න වෙන්නේ එදාට පයින්නේ වරුණ. මට කියලා තියෙනවා සමහර සිල් ගත්ත අම්මලා සිල් සමාදන් වෙන අතරතුර 10 පාරකට වැඩි ට්‍රේ එකක් එනවමයි කියලා. <laughs> ඉතින් ඒක නිසා මම ඒක නැවැත්තුවා. නවත්තලා මං කිව්වා දැන් ඊක අපි නවත්තන වගේම තව පැත්තක් තියෙනවා. කැමැත්තෙන් දෙන්න අවශ්‍යතාවය තියෙන කෙනාගේ නැවැත්තුවොත් එimhe ඒකත් පවක්. ඇයි? එයාගේ පිනට බාධා කරා වෙනවනේ. ඒ කියන්නේ දැන් පින කරන්න අවශ්‍යතාවයෙන් ඉන්න කෙනාට ආහා ඔය අවක කරන්න එපා කියලා නවත්තන්නත් බෑ. ඒකත් අකුසලයක්. ඒක මෙහෙම බලෙන් කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මොකද කරේ? මං කෝ පෙට්ටියක් තියන මොකක් කරේ? ඒක තියලා තියෙන්නේ කැමැති අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයා ආවිල්ලා දායි. එහෙමයි. දැන් මගේ නම් කිසිම ආයතනක පින්පෙට්ටි නෑ අපි තියලා නෑ. නමුත් අර වැඩසටහන් වල ඒ අර දාන්න අවශ්‍යතාවය තියෙන වෙනුවෙන් පොදු තැනක තිබ්බා. ඒතකොට ඒකට ඇසෙලින් ගෙනල්ලා දැම්මද නැද්ද අපි දන්නේ මාටින් ඇවිල්ලා දැම්මද නැද්ද අපි දන්නේ දැම්මත් එකයි නැතත් එකයි අපි දන්නේ දාන්න ඕන වෙච්ච කෙනා අපි හිතමු තන පුස්පා කියලා කෙනෙක් හිටියට එයාට දාන්න ඕනකමක් තියෙනවා එයා ගිහලා දානවා මං අපි මේ සිතේ තසපුව එහෙම දැනුවත් කරනකොට දැන් ඔබ දන්නවරන අපි බවුන් පැලස සම්පූර්ණ ගොඩනැගුවෙම මේ සිතේ තසපුවේ සාකච්ඡාවල කතා කරලා. ඒ වගේම අපි බොහෝ ස්වාමීන් වහන්සේලා හදපු මහා සෑරදුන් වහන්සේලා මේ ධාතු උන්වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිර බොහෝ දේ ගොඩනැගුණා. කොටිම බවුන් පැලස භූමිය පවා පූජා කරුනේ සිහිපත් කිරීමකින්. අපිට භූමි 70 ගාණක් ඒ වෙලාවේ පූජා කරන්න යෝජිත වුණා. නමුත් ඒ බොහෝ භූමි ගිහිලා බැලුවට පස්සේ එතන කිසිම සමහරලාට සුදුසු තත්ත්වෙ නොතිබුණ තැන් තිබුණා, සුදුසු ඒවා තිබුණා, වාණිජ වටිනාකම් තියෙනව තිබුණා. ඒ ඔක්කොම පැත්තක දාලා අර අපි ගම්පහ බවුන් පැලසට භූමිය තෝරගත්තේ වරුණ එතන වටේම හිසිඩම් එක නිශ්ශබ්ද පරිසරයක් තිබුණා. එතකොට මේ අපි එතෙන්දි දැන් අපිට ඒ භූමියේ පූජා කරපු නෝනව ගත්තොත් ලලණි අම්මා කියලා අපිට ගම්පහ බවුන් පැලස පූජ කරපු අම්මා ගත්තොත් අපි දැන් ඇයට පුද්ගලිකව නම කියලා ගතාල ඔයා මේ භූමිය දෙන්න කියලා එයාගේ ඔළුවට අපි පණිවිඩ දෙන්නේ නැහනේ. මෙතන පොදුවේ ඇහෙනකොට එයාට සිතුවිල්ලක් ආවා මම පූජ කරගන්න ඕනේ. දැන් ඔක කැපයි. ඒතර වරුණ අපි දැන් පින්ඩපාතේ වඩනකොට නම් අන්න එහෙම නෑ. කෙලින්ම gederටම වඩිනවා පින්ඩපාතේ වඩිද්දි. හැබැයි පින්ඩපාතේ වඩනකොට මේ නිවසටම එන කෙනෙක් එහෙමයි. සමහරලාට සයන්සනමක් වැඩියට පස්සේ ඒ ස්වාමින්වහන්සේට නිවසේ පූජා කරගන්න දෙයක් නැතුව මට අත්දැකීම් තියෙනවා පින්ඩපාති කියලා කෙහෙල් කනේ කෙහෙල් කනක් ගෙනල්ලා කපලා ගෙනල්ලා දෙනවා වරුණ. එහෙමයි. එතකොට කෙහෙල් කනෙන් කෙහෙල් ගෙඩියක් ගෙනල්ලා මේ පාත්‍රයට පූජා කරන තැනට කටයුතු කරන්නේ මට කෙහෙල් පේනවනේ කෙහෙල් ගහට ගහෙන් ටක් ගාලා කෙහෙල් ගෙඩිය කපලා ගිහිල්ලා කෙහෙල් ගෙඩිය නේ ගෙඩි කීපයක් කපලා ගෙනල්ලා පූජා කරනවා පූජා කරනවා ඒතර එයාට ගෙදර මේ වෙලාවෙ මුකුත් නැතුව ඇති ඒක හදාගන්න ඉතින් අපිට හිතෙනවා පින්ඩපාතේ වඩනකොට ඒ කෙනාට ඒ ඒ ඒ අවස්ථාවේ නොවැඩිය නම් ඔය කිහෙල් ගෙඩි ටික පූජා කරගන්න සිතුවිල්ලක් හිතට එන්නෙත් නැහැ. හරිද? එයා ඔහේ ඉඳි කයි බොයි මැරෙයි. එච්චරයි. ඒතර අරක කීම නිසා එයාට දැන් සිතුවිල්ලක් හිතේ උපන්න අනේ මම මේ කෙහෙල් ගෙඩි හරි පූජා කරගන්න ඕනේ. දැන් අපි හිතමු අරුණ ওই පින්නපාතේ නොඇඩියානම් අර මිනිස්සයා කෙහෙල් ගෙඩි කීපයක් හරි ඔයක කපාගෙන එයාට පුළුවන් ද පන්සලට ගිහිල්ලා සමහරලාට දෙන්න හිතක් එන්නේත් නැහැ. දුන්නත් සමහරලාට හඳුර බලනවා මේ කියලා ගෙඩියක් දෙකක් මොකක් අරගෙන එනවද කියලා හිතනවා. ඔව් දැන් පින්ඩපාතේදී ඔබ දුන්නම ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා පින්ඩපාතේ වඩින එක අර කෙලිම මාටින් ඉලක්ක කරලා ගුණවති ඉලක්ක කරලා වැඩියට එතනදී තියෙනවා අර ඒ කෙනාගේ නූපන් කුසලයක් උපද්ද ගන්න පිනක්. අනිත් එක ඒක මහා පරිමාණෙන් හිම ලැබීමකුත් නෙමෙයිනේ. නමුත් මම කියන්නේ වරුණ දැන් මෙතන අපි සිත්නේ තසුපේ වගේ අර නිර්නාමිකව අසවලා දෙන්න මෙයා දෙන්න කියන්නේ නැතුව පොදුවේ කිව්වට පස්සේ ශ්‍රද්ධාවෙන්තව සිතුවිල්ලක් ඇති කෙනෙක් ඒක දෙන එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතනදී වෙලා තියෙන්නේ හැකි කෙනාට සිතුවිල්ල එනවා. සහ දැන් එතන හරි අපූර්වත්වයකුත් තියෙනවා අපි හැමෝටම මට හිතෙනවා ඒවත් කතා කළොත් හොඳයි කියලා. දැන් මුදල පමණක් නෙමෙයි ඉලක්ක වෙන්නේ යම් අවශ්‍යතාවයකදී යම් කෙනෙකුට මුදල් නැත්නම් කොච්චර බවුන් පැලැස්සට ශ්‍රමයෙන් ඇවිල උදව් කරපුවා ඉන්නේ. ශ්‍රමයෙන් ඉලුක් දුන්නා නේද? තමන්ගේ වාතයේ තියෙන කිලිබැටි ටික දුන්නා. උනලේ දුන්නා, හුඹස් පැටි ටික දුන්නා. විවිධ පැතිකඩ වලින් බවුන් පැලැස් උදෙසා උපකාර කරද්දී මේ මුදල් දායකත්වයෙන් එකතු වෙන්න බැරි අය කටයුතු කරා. එතකොට දැන් මම කියන්නේ අපි අපි පොදුවේ බලන්න බෑ මේ ප්‍රශ්නේ. දැන් හැම හාමුදුරුවන්ටම net fm එකේ සිටින දසපුවේ හරි මේ සාකච්ඡාවල කියන්න ඉඩක් නැහැනේ. එතකොට අපි එක නමක් දෙනමක් ඒ හැකියාව තියාගෙන ගමේ සම්මාදම් කරන්න ඕනේ නැති බවත් ඇත්තනේ ප්‍රායෝගිකව බැලුවොත් එහෙම. කවුරු හරි හාමුදුරු කෙනෙකුට ඉතින් ඉතින් ගෝතම රට ඉතින් net එකේ කියන්න පුළුවන් උන්වහන්සේලා ගමේ සම්මාදන් යන්න ඕනේ මේ අපිට ඉතින් එහෙම නැහැ කියලා. මම ඒකටත් දෙයක් කියන්න. දැන් වරුණ මේ මම දන්න එක පන්සලක් මේක මේ ඔය කුරුණෑගල පැත්තේ තියෙන පන්සලක්. මේ පන්සලේ මේක හරි අපූර්ව වැඩක් කරන විශාල ගල් මේ ලොකු ගල් පර්වතයක් තියෙනවා. දැන් මේ හාමුදුරන්ට සිතුවිල්ලක් උපදිනවා මේ ගල් පර්වතේ උස අවකන පිළිමය වගේ මේ හොඳ හිටි පිළිම වහන්සේටම හදන්න ඕනේ මේ ගලේ. දැන් වරුණ පන්සලේ මහ ගලක් තිබ්බ පමණින් ගලේ පිළිමයක් නෙලන්න ඕනේ කියලා හිතනකොට ඕක කරන්න මහ විශාල මුදලක් යනවනේ පිළිමයක් නෙලන්න ගලක. මම මේ කියන අර මේ මොන්රාගල හිඳි පිළිම වහන්සේ නමක් ඉදි කළා මෑතක ඒ පිළිම වහන්සේ නෙමෙයි කියන හිටි පිළිමයක් ඉදි කළා ගලක. එතකොට මේ ගලේ පිළිමහන්සේ නෙලන්න සිතුවිල්ල ඇවිල්ලා උන්වහන්සේ ගලක පිළිමිනෙලන්න පුළුවන් ලංකාවේම නිර්මාණකරුවෝ ටිකක් ගෙන්නගෙන ඇහුවා ඔයගලන්ට මේ ප්‍රමාණයට මෙතන කොච්චර පිළිමයක් හදනවනම් මේ විදියට වියදමක් යනවද මේ අපි මුළු වියදම මට කියන්න බෑ මාසිකව නිශ්චිත මුදලක් මට කියන්න මෙන්න මේ මාසෙට මේ වියදම යනවා හාමුදුරනේ කියලා මාසෙකට යන වියදම මට කියන්නේ කොහොමද අර හාමුදුරන්ට දැන් වරුණ දැන් නිර්මාණකරුවෝ ටිකට අවශ්‍ය සියල්ලම බලලා හාමුදුරන්ට ගියා හාමුදුරන් අපිට මාසිකට මෙන්න මෙච්චර මුදලක් වැය වෙනවා කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ මොකද කළේ? ඒ මුදල ලැබෙන්න නම් පොල් ගෙඩි කීයක් විකුණන්න ඕනද කියලා ගණන් හැදුවා. මොකද මේ කුරුණෑගලනේ. කුරුණෑගල කියන්නේ පොල් ත්‍රිකෝණි. හාමුදුරුවෝ ගණන් හදලා පොල් ගෙඩි කීයක් ඕනේද මේ මුදල ලැබෙන්න. ඊට පස්සේ හාමුදුරුවෝ තමන්ගේ දායකයන්ට කිව්වා දායකයන්ට ගොඩක් අය පොල් ගස් තිනවත්තේ. හාමුදුරුවෝ කිව්වා මම මේ පිළිමහන්සි ඉදි කරලා අවසන් වෙනතුරු මේ පිළිමහන්සි වෙනුවෙන් භාග්‍යතුන් හන්සි උදෙසා කියලා තමන්ගේ වත්තේ පොල් ගහක් නිශ්චිතව භාග්‍යතුන් හන්සි වෙනුවෙන් කැප කරලා වෙන් කරන්න කැමති අය මට ඉදිරිපත් වෙන්න කියලා. ඒකත් නිශ්චිතව කියන සොමනක් වාගේ පොල් ගහක් වෙන් කරන්න කියලා එහෙම කිව්වේ නෑ කැමැති අය ඉදිරිපත් වෙන්නකෝ වරුණ මේ වැඩපිළිවෙල දැනගත්තට පස්සේ තමන්ගේ ගොදුරු ගමේ දායක විතරක් නෙමෙයි කොටින්ම කියනවනම් අවට පන්සල්වල හාමුදුරුවරුත් පන්සලේ තියෙන පොල් ගස් පවා වෙන් කරලා මේ වෙනුවෙන් තිබ්බා. හරිද? එතකොට දැන් හාමුදුරුවන් වෙනුවෙන් හාමුදුරුවන්ගේ මේ වැඩපිළිවෙල වෙනුවෙන් වෙන් වෙච්ච නිශ්චිත පොල් ගස් ටිකක් තියෙනවා. හරිද? ගොඩාක් වතුවල පොල් ගහක් වෙන් වෙලා. සමහර වතුවල පොල් ගස් කීපෙ වෙන් කරලා. මේ පිළිම වෙනුවෙන්ම. ඊට පස්සේ මොකද උනේ? දැන් පොල් කඩන අයත් ඉන්නවනේ ඕනතරම් ওই පළාතේ. ඒ අයත් ස්වේච්ඡාවෙන් බාරගත්ත හාමුදුරනේ මම මේ ඒරියා එකේ ටික කඩලා දෙන්නම්. ඔන්න බාරගත්තා. දැන් හාමුදුරන්ට කිසි වියදමක් නැහැ. පොල් ටිකක් හම්බෙනවා, කඩන්න අයත් ඉන්නවා. පොල් ගණුම් කරුවොත් ඒ පළාතේ ඉන්නවා. <coughs> ඊට පස්සේ හාමුදුරුව මොකද කරේ? අර මේ මාසික වියදම මාසික වියදම ඒ කලාකරුවන්ගේ වියදම් වෙනුවෙන් සහය අවශ්‍ය දේවල් වෙනුවෙන් මාසික වියදම වැඩි වෙනුත් එක්ක උන්වහන්සේට දැන් ලැබුණා. දැන් දැන් හාමුදුරුවෝ කාගෙන්වත් සත පහක්වත් එකතු කරලත් නැහැ. අඩුතරමේ බෝඩ් එකක්වත් නැහැ මේ ආධාර දෙන්න, මොදල් දෙන්න මොකොත් නැහැ. කැට එකතු කරලි කිසි දෙයක් නැහැ වරුණ. පස්සේ දැන් මේක ශ්‍රද්ධාවෙන් කැමදෙමු. අර පොල් ගහව පූජා කරන පුදුම ශ්‍රද්ධාවෙන් මේ පොල් ගහ මං හිතන්නේ දැන් සමහරු දැන් මේ වෙනකොට පිළිමේ හදලත් ඉවරයි. පූජා කරලත් ඉවරයි. සාමුවෙන් කරලා පොල් ගහ. සමහර ඒ වෙන් කරපු පොල් ගහ තවදුරටත් මේ සාසනික කටයුතු වෙනුවෙන් කියලා වෙන් කරලා. හරිද? එතකොට වරුණ හාමුදුරුවන්ට අර මාසිකව ලැබෙන මුදල වැඩි වුණා අන්තිමට. මේ එච්චරටම මිනිස්සු දැනගන්න අයත් තව පොල් ගස් දෙනවා. ඊට පස්සේ මොකද කළේ හාමුදුරුවෝ ලස්සන පිරිත් මණ්ඩපයක් හැදුවා. ඒ පිළිමේ හදන තැන ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිරිය ස්ථිර පිරිත් මණ්ඩපයක් හදලා පිළිමේ හදලා ඉවර වෙනතුරු වරුණ ගමේ අවට පන්සල් වල හාමුදුරුවන්ට බෙදලා දුන්නා. පිරිත් කියන්න හැමදාම හවස පිරිතක් සජ්ජායනය වෙනවා පිළිම වහන්සේ ගොඩනගෙන තැන ස්ථිරව ඒ පිරිත කරනවා ඒ ඒ දායකත්ව ටිකත් ඔක්කොම අර මුදලින් කරනවා ඉතින් මේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කළේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් මුදල් නැතුව පොල් ගහක්ම වෙන් කළා ඒතර පිළිමේ ගල් හැදුවේ මොනවෙන්ද පොල් කරනවා නම් අපිට මේ රටේ කරන්න ක්‍රමවේද කාටවත් මේ හිරිහැරයක් කරදරයක් නොකර කරන්න පුළුවන් දේ තියෙනව නේද කියන එක මට එදා හොඳට දැනුණා රාමඳුරේ වැඩපිළිවෙල කරාට පස්සේ. ඒ නිසා හිත තමයි ප්‍රධාන සහ ඒ සඳහා සැලසුම් කිරීම වීරිය අපිට අවශ්‍යයි ඒ මග නියලන්න අපිට පුළුවන් ශ්‍රද්ධාව තියෙනවා නම් අර වහන්සේ කිව්වා වගේ ඉලක්කගත කරලා මෙයා මේ gederin මේක දෙන්න ඕන එහෙම කියන්නේ නැතුව අපිට ඒ වගේ කටයුතු වලට නිරලෙන්න හැකියාවක් තිබෙනවා අපේ හඳුනේ දේශනාවේ යම් කාරණාවක් විතර මට මේ නැවත ආපහු එන්න හිතුණා මේ කියන්නේ මේ අපේ දේශනාවට අදාළ කාරණා කතා කළේ දැන් ඇහැට පේන දේ රූපය කියලා බහස සිහිපත් කරපු තැන දැන් කනට ඇහෙන දේ නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස පහස කයට දැනෙන ස්පර්ශය මේ මේ සියල්ල තුළ චිත්ත රූපම වනවනේ අපි සංකල්ප රූපම ආව ගන්නවනේ එතකොට අර ඇහැට දකින්න රූපයයි මේ චිත්ත රූප සංකල්ප රූපයයි එකමද නැත්නම් ඒක දෙකක්ද මොකද්ද දැන් මම ඕක මේ මේ නිකන් සරලව තේරුම් ගන්න දෙයක් කියන්න මට දැන් ඔය ඊයේ මේ එක්තරා පිරිසක් මම ඇහුවා සනස අපිට මතකයි අර බුලත් කොළ ප්‍රශ්නයක් කියලා කතා ඡන්දකාලේ. ඔව් බුලත් කොළ කතන්දරයක් තියෙනවානේ. මේ වරුණ දැන් ඔය ධර්ම දේශනා කරන මේසිවට අනිවාර්ය පූජ වෙන දෙයක් තමයි බුලත්. මේමයි. හරිද? දැහැත් කියලා අපි නමින් කියන්නේ තේමයි. ඒකේ වරලෝසුව තිබ්බත් නැතත් පැන් වේදුරුවක් තිබ්බත් නැතත් මල්වට්ටිය තිබ්බත් නැතත් දැහැත් වට්ටිය තියෙනවා. වලට දායක කොලේ තියලත් නැහැ දැහැත් වට්ටිය තියෙනවා. එතකොට දැහැත් තියෙද්දී මම ගොඩක් කලාවට දැහැත් කොලේ අරගෙන බුලත් කොලේ අරගෙන උපමා වලට කතා කරනවා තියෙනවා. ඉතින් එක්තරා චන්ද කාලෙක ධර්මදේශනාව කල්ැතුව කරපු එකක් මේ අපි දිනේ ඡන්ද ප්‍රචාරණ කටයුතු නවත්තපු දවසක ප්‍රචාරය වුණා. සතිපතා යන වැඩසටහන් මාලාවක එකපාර ගිහිල්ලා දේශන හතරක් පහක් පටිගත කරලා එනවා. ඒකේ මේ දේශනේ අසවල්දාට මේ දේශනේ අසවල්දාට කියලා මතක නැහැ. ඒ බුලත්කොළ උපමාවට ගත්තේ කල්ැතුවත් අවුරුද්දකට දෙකකට ඊට ඊට අවුරුදු දෙකකට උඩට ඉඳලත් මේ කොතකොත් ගියපු දේශන මේ YouTube වල උනත් තියෙනවා. ඉතින් මේ අතනදී මම මේ අම්බල මේ පිනාව ලංකදක් ගෙනා කියන එක ගැන විග්‍රහ කිරීමක් කතා කර කර හිටිය එක්තරා මාධ්‍ය නාලිකාවක. මේ ඔය බුලත් කොලෙත් තරම් කතා කරපේකේදී මට පොඩි දෙයක් කියන්න ඕනවා අදහසක් මේ මේ බුලත් කොලේ මේක සරල වචනකින් ගති කියන වචනේ ගන්නේ සරලව බුලත් කොලේ ගති හයක් තියෙනවා කියලා ඔන්න මම පෙන්නුවේ. එතකොට පේන ගතියක් තියෙනවනේ බුලත් කොලේ. තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. මේ බුලත් කොලේ ඉරනකොට පොඩි කරනකොට මේකේ ඇහෙන ගතියක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මේක නහයට මේ සුවඳ වශයෙන් දැනෙන ගතියක් තියෙනවද නැද්ද? තියෙනවා. මේක දිවට තියෙනකොට රසයක් විදිහට දැනෙන ගතියක් තියෙනවද නැද්ද? තියෙනවා. මේක කයට අහු වෙනකොට අහු වෙනකොට පැත්තක් සිනිදුයි පැත්තක් අර නාරටි වගේ තියෙනවා ගොරෝසුයි මේකේ නැට්ටැල්ලුවත් කොතනල්ලුවත් මේකේ කයට දැනෙන ගතියක් තියෙනවද නේද? තියෙනවා. ඒතර බුලත් කොලේ කියනකොටම දැක්කත් ඇහුනේ නැතත් දැනුනේ නැතත් මොකක් වුණත් හිතන ගතියක් තියෙනවද නැද්ද බුලත් කොලේ කියලා? තියෙනවා. ඒතර ඔය හැමතැනම මේ බුලත් කොලේම පේන ගතියක් කනට ඇහෙන ගතියක් නහයට දැනෙන ගතියක් දිවට දැනෙන ගතියක් කයට දැනෙන ගතියක් හිතට අරමුණු වෙන ගතියක් මේ ඔක්කොම තියෙනවා. එහෙමයි. ඒතර වරුණ මේ බුලත් කොලේ කියන්නේ සතර මහා ධාතුන් හටගත් රූපයක්ද නැද්ද? සතර මහා. සතර මහා ධාතුන් හටගත් රූපයක්. එහෙනම් මේ රූපෙක අපේ පේන ගතියේදී විතරක් සතර මහා ධාතු ගැන කතා කරාට ඒ සියල්ලම මේ ධාතුන්ගෙන් හටගත්තේ රූපේ පේන ගති දැනෙන ගති ඇහෙන ගති මේ ආදී ගති තමයි මේ හටගන්න අරමුණු වශයෙන් බාහිර අරමුණු වශයෙන් ආයතනයන්ට ගොදුරු වෙන්නේ. එතකොට මේ ආයතනයන්ට ගොදුරු වෙන ඒ ගත නිමිති මේ තියෙන ඒ ස්වභාවය නිසා හැමතිස්සෙම ඇහැට පේන රූපය පමණක් නෙමෙයි කනට ඇහෙන ශබ්ද නහයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රසය කයට දැනෙන පහසේ හිතට හිතන අරමුණු මේ හැම තැනම හටගන්න විඥානේ රූපෙන් බැහැර වෙලා නැහැ සතර මහා ධාතුන් හටගත්ත රූපයක් ඇසුරු කරගෙන තමයි මේ විඥානේ හැමතිස්සෙම හටගන්නේ එහෙමයි එනිසා මේ රූපය රූපයක් රූපයකින් තොරව හටගත්තේ නැහැ විඥාන මේක අර මේ බීජ කියන සූත්‍ර බුදුරජාණන්සේ විස්තර කරනවා විඥාන හැමතිස්සම රූපය ඇසුරු වෙලාමයි කියලා. ඉතින් ඒ ඇසුරු වෙන්නේ ඒකයි. ඒක චක්කු විඥාණයෙන් හටගත්තත් සෝත විඥාණයෙන් ශබ්දයක් දැනගත්තත් ගහන විඥාණයෙන් ගඳ සුවඳක් දැනගත්තත් ජීවහා විඥාණයෙන් රසයක් දැනගත්තත් කාය විඥාණයෙන් පොට්ටබ්බේ කියන පහස දැනගත්තත් මනෝවිඤ්ඤාණයෙන් අරමුණක් දැනගත්තත් අපි කියමු බුලත් කොලේ නම් ඒ විඤ්ඤාණයට මේ ගෝචර උනේ ඒ වෙලාවේ අරමුණ වශයෙන් දැනගන්න ඒ බුලත් කොලේ පේන ගතියද ඇහෙන ගතියද නහයට දැනන ගතියද දිවට දැනන ගතියද කයට දැනන ගතියද හිතට හිතන ගතියද මෙන්න මේ ගති එක්ක සතර මහා ධාතුන් හටගත්ත රූපයක් හැමතිස්සෙම හටගන්න විඤ්ඤාණයට ගොදුරු වෙනවා ගෝචර වෙනවා රූපයෙන් තොරව කවදාකවත් විඥානයක් හටගන්නේ නැහැ. එහෙම දැන් අපි ඇහැට පේන රූපය අපි හද කියන්නේ අපිට පේන රූපය නිසා අපි ඒක දකිනවා. හැබැයි දැන් අර අපිට කනට ඇහෙන. එතකොට අපි මනක්කල්පිතවන එක ගොඩනගා ගන්නෙ නෑනේ වරුණ කියලා. මනක්කල්පිත කියලා නෙමෙයි. ඒ හැමත දැන් අපේ ආතන ජාත්‍යන්ත කෙනෙක් කියමුකෝ අපි. ජාත්‍යන්ත කෙනෙක්. එයාට උපත්තියෙම ඇස් පේන්නේ නැහැ. එතකොට අපි දැන් අර අලියගේ කතාව කියන්නේ අලියාගේ හැඩරුව ඇහුවාම එක එක්කෙනා එක එක විදිය කියනවා කකුල වංගෙඩිය වගේ කියනවා නැට්ට කොස්ස වගේ කියන එහෙම. ඒතකොට ඒ හදාගත්ත රූපය වෙන වෙනමනේ. නෑ දැන් මෙතන ඇත්තටම හොඳ මේ අවිද්‍යාව නිසාම මේ තියෙන මායාව ගැන දකින්න තියෙන හොඳම තැනක්. ඒ කියන්නේ වරුණ සතර මහා ධාතුවෙන් හටගත්ත රූපයක් හැටියට. අපි හිතමුකෝ දැන් බුලත් කොලේ කතා කරමුකෝ. බුලත් කොලේ පේන ගතිය කියන එක ඒක ඔබට හිතෙනවා මනස තුල ගොඩනගිච්ච යන්නේ මේ කියලා. නෑ. පේන ගතිය කියන එකත් අරමන අරමණය. ඒක රූපයයි. ඒක රූපාරම්මනේ. හරිද? එතකොට ශබ්දේත ආරම්මණයක්. ඒක සද්දාරම්මනේ. ගඳ සුවඳත ආරම්මණයක්. ඒක ගන්ධාරම්මනේ. පහස දැනෙන එක පොට්ටබ්බාවරම්මනේ. හිතට හිතෙන එක ධම්මාරම්මනේ. ඔක්කොම අරමුණු. කවදාකවත් කනට එන ශබ්ද අරමුණක් ඒක හිතටයි අරමුණුනේ. නමුත් ඇහැට පේන එක නම් ආරාත්තන තියන්නේ කියලා ඒක ඒක අරමුණක් නෙමෙයි කියන්නේ ඒකත් අර වගේම කනට මේ ඇහැට ගොදුරු වෙච්ච අරමුණ. දැන් එතකොට කෙනෙක් කියනවා නම් ඇහැට දකින්නකම් විශ්වාස කරන්න එපා කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇහැ කියන්නේ එක ආයතනයක්. කන කියන්නේ කයද මෙහෙම ඒ ඇහැට දකින්නකම් විශ්වාස කරන්න එපා කියන එකෙන් අදහස් කරන්නේ අරමුණු කතාව නෙමෙයි. එතන අදහස් කරන්නේ අත්දැකීමක් සම්බන්ධ කතාවක්. දැන් සමහර දේවල් දිනුන ඇහැට පේන්නේ නැතිද? දැන් අපි කිමුකෝ හුළඟ ඇහැට පේනවද? දැන් ඔන්න කෙනෙක් කියනවා ඇහැට දකින්නකම් විශ්වාස කරන්නේ මන් නම් කිසිම දෙයක් තියනවා කියලා. ඒතර <laughs> මිනිහට හුළඟක් තියනවා කියලා විශ්වාස කරන්න බෑ කවදාවත්. <laughs> ඒ හුළඟක් ඇත. හැබැයි හුළඟ කියන දෙයක් තිබුණාට හුළඟ කවදාක ඇහැට පේන්නේ නැත. දැන් මේ මිනිහා හුළඟ කියලා එකක් නැහැ කියයි. ඒ හුළඟ ඇහැට පේනකම්ම බලන් බලන් ඉන්නවා. කෝ දැන් අනිත් අය කියන මේ ඔය ඇඟේ වදින්නේ වදින එක හරි නමුත් හැට පේන්නේ නැහැ නේ එහෙම එකක් කියනවා. අර බලන්න අපේ මුලා සමහරවිට ඉතින් සමහර අය දැන් ඔක හුළඟ මනින්නේ ගස් ඇඹරෙනවා දැකලා මාර හුළඟක් කියනවා. ඔය දකින්නේ ගහන්නේ ගහ. ඒතර හුළඟ කයට දැනෙනවා. හුළඟ කනටත් ඇහෙනවා. මේ හොද්දට කනට ඇහෙනවා. දැහැට වෙන්නේ. ඉතින් <laughs> කොදුරු දැන් බලන්නේ සතර මහා දාතකින් හැටගද පේන ගතිය නේ. දැන් බුලත් කොලේ පේන ගතියක් තිබ්බා කනට ඇහෙන ගතිය ඔක්කොම තියෙනවා. දැන් හුළඟේ පේන ගතිය නැහැ කනට ඇහෙන ගතිය තියෙනවා. එහෙමයි. නේද? දැන් අපි හිතමු මේ මාස්ක් එක පේන ගතිය තියෙනවා. හැබැයි දිවට දැනෙන ගතිය ගොදුරු නැහැ, ගෝචර නැහැ. දිව තිබ්බොත් දැනේ. හැබැයි ගෝචර නැහැ අපිට. එහෙමයි. ඒ වගේ දැන් හුළඟේ කිසිසේත්ම හැට පේන ගතියක් ගෝචර නැහැ. ඉතින් යම් යම් දේවල් වල ගෝචර දෙයක් තියෙනවා. එතකොට දැන් දෘශ්‍යාබාධිත කෙනෙකුට කොහොමද ඒ දැන් අතන හුළඟේ මේ බාහිර අරමුණ පැත්තෙන්ම හැටපේන රූපේ ගොදුරු වෙන්නේ නැහැ. හුලඟේ. දෘශ්‍යාබාධිත කෙනාට තමන්ගේ අභ්‍යන්තර ආයතන පැත්තෙන් ගෝචර වෙලා නැහැ. රූපේ පේන්නේ. එතකොට දෙයක් බාහිර ආයතන පැත්තෙන් දෙයක් අභ්‍යන්තර ආයතන පැත්තෙන් ගොදුරු නොවීම නිසා ඒ විඥාන හැටගන්න තියෙන අවස්ථා තියෙනවා. එහෙමයි. එතකොට මේක මේ ආයතන හයේම අරකේ ඇහැට පේන රූපෙදි විතරක් එක දෙයක් ඒක කායික වෙනස් වෙන්නේ නැහැ ඒක භෞතිකයි අනිත් එක මේ චින්ත චින්ත හිතත් එක්ක අනේ ඇහැට පේන එක විතරක් හිතත් එක්ක නෙමෙයි අනිත් එක විතරක් හිතත් එක්ක කියලා ගන්න ඔක්කොම ටික හිතත් එක්ක තමයි ඒ කියන්නේ ධම්මාරම්මණය කියන තැන පොදු තැනක් ධම්මාරම්මණය කියන එකේදී එකම දෙයක් තියෙන්නේ ඇහැට පෙනිච්ච රූපෙත් ධම්මාරම්මණය ගෝචර කරගන්න කනට හෙච්ච ශබ්දෙත් දිවට නහයට දැන්න ගඳ සුවඳ දිවට දැන්න රස කයට දැන්න පහස ඔක්කොම ධම්මාරම්මනේ ගෝචර කරගන්නවා එහෙමයි ඒ ඕකේ ඔක ලොකු මාතෘකාවක් කරන අතර <laughs> මේ පොඩ්ඩක් චුට්ටකින් කතා කරලා පොඩි උදාහරණයක් මම කරගෙන එහෙමයි අපි හඳුනන අපිට කාල වේලාවක් කමක්ක මේ ලඟ වෙනවද වැඩසටහනින් සමුගන්නට කොහොම නමුත් මේ කියන දේවල් එක්ක ධර්මයේ තිබෙන අර මේ විවෘත වෙන්න විවෘත වෙන්න බැබලෙන ස්වභාවය පේනවා. ඒ කියන්නේ අපි දැන් වෙලාවට නොදැනුවත් භාවය නිසා අහන ප්‍රශ්න ධර්මානුකූල විග්‍රහ කරලා බලනකොට සමහරව අපිට ඉදිරිපත් කරනවානේ එහෙම ප්‍රශ්න මට ඕනෑ තරම් මෙහෙම ඉදිරිපත් කරපු අවස්ථා තිබෙනවා. ඇතැම් වෙලාවට අපටත් වඩා ඉහළ තත්වයේ ඉන්න අය ඉදිරිපත් කරන ප්‍රශ්න තිබෙනවා. එතකොට හිතෙනවා මේ මේ ප්‍රශ්නෙට ඇත්තටම මේක නේද කියලා උත්තරේ. ඒ කියන්නේ දැන් ඒ ප්‍රශ්නෙට ඉදිරිපත් කළ උත්තරෙත් දෙනවා. එතකොට ආනේ ඇත්තද කියලා අපි හිතන අවස්ථා තියෙනවා. හැබැයි ධර්මයට බහා බැලුව විට ඒ ප්‍රශ්නවල පිළිතුර හාත්පසින්ම වෙනස්. මා මේ ලැබුව අත්දැකීමක් මා වහන්සේගෙන් විමසා බැලුවේ. මම හිතන්නේ ඒක ඉතා හොඳයි. එතකොට අපි ඒ තුල අර ඇත්ත ස්වභාවයේ සත්‍ය ස්වභාවය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අන්තර්ගත ස්වභාවය මනසේප හදාගන්නට හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. මම හිතන්නේ මේක ඔබටත් ඔබේ ජීවිතයටත් ලඟ වෙලා ඇති ඇතැම් වෙලාවට. ඒ නිසා එය ජීවිතයත් එක්ක ගලපා බලන්න. එවිට ඔබට ධර්මයට ලඟ වෙන්න තවත් ඉඩකඩක් විවර වේවි. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ කියපු කාරණා අතර දැන් ඇත්තටම මේ අපි දැන් කෙනෙක් රූපයක් නිසා අර ඔබ වහන්සේ මුලදී කිව්වා හඳුනා ගන්නවා කියලා. සමහර අය ඉන්නවා අපේ හැමදෙරෝනේ බොහෝ අයව හඳුනා ගන්න අපහසු වෙන්නේ අපිට සාමාන්‍යයෙන්. අපි දන්නේ ගේ එකපාරට හඳුනගත්තට දැන් කාලයක් එක ඇසුරු කළාම ආ මේ චරිතය මේ වගේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වේවි යම් තාක් දුරකට. හැබැයි අපිට එහෙම හඳුනා ගන්න බෑ. සමහරු ඉන්නවා සමහරු තමන්ට තාමම අඳුර ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ කියන්නේ තමන් අපිට දැන් සමාජයේ දිහා බැලුවාම පේනවා එයා කරන කියන දේවල් දිහා බැලුවාම නොදන්න බව එයා නොදන්නවා. මේක හරි ප්‍රශ්නයක් නේද අපේ හැමෝටම. ඒ කියන්නේ ඒ වගේ කෙනෙකුට ඇත්තටම අපි මොකද්ද කරන්න ඕන? ඒ වගේ කෙනෙක් හඳුනාගත්තට පස්සේ අර අපි මේ ඔහුව නිවැරදි මාර්ගයට ගන්න බැරි වුණොත් එහෙම ඒක අපරාධයක් නේ අපිට ගන්න පුළුවන් දෙයම. ඒ කියන්නේ Tamanට නොදන්නා බව නොදන්න. සහ අනිත් පැත්තෙන් නොදන්නා බව නොදන්නවා කියලා තීරුම් කළ දෙන්න ගියාට පස්සේ පාණ්ඩිත්‍ය නිසා පිළිගන්නෙත් නැහැ. එවැනි අවස්ථාවක මොනවද කරන්නට ඕන? මේ අපිට යොමු කරපු ප්‍රශ්නෙක තිබුණු කාරණාවක්. මේ ලෝකේ වරුණ දෙයක් අවබෝධ වෙන්න අවබෝධ වෙන්නේ එයාට තේරෙනවා මෙච්චරකල් මට එහෙනම් මේ දේ අවබෝධ වෙලා නැතුව ඉඳලා තියෙන කියලා. හැබැයි අවබෝධ වෙලා හිතියේ නැහැ කියන එක දැනගන්නේ අවබෝධ වුණාට පස්සේ. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන එකම දේ තමයි එයා Tamanට නැති අවබෝධයක් ගැන භාග්‍යතුන් වහන්සේගේ දේශන ඔස්සෙන් අත්දකින නිසා එයා තේරුම් ගන්නවා තථාගතයන් වහන්සේ අවබෝධ කරා මම දන්නේ නැහැ. අහං නජානාමි. මම දන්නේ නැහැ. භගවා ජානාති. භාග්‍යතුන් වහන්සේ අදන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධෙත් එක්ක ගලපගෙන ශ්‍රාවකයා නිහතමානී වුණාට මම දන්නේ නැහැ කියලා. ඔව්. වර්තමානයේ මේ බාහිර සමාජය තුළ ඇත්තටම මේ බහුතරයක් දෙනා ඔය කියන තැන නැති ප්‍රශ්නේ සමාජෙ මිනිස්සු අත්දකිනවා. මම පහුගිය දවසක එක්තරා මේ ඔය මට විවේක ලැබෙන වෙලාවලට ඔය එක එක කැලෑවල් තියෙන තැන්වල නිදහසේ ගිහිල්ලා වැඩ ඉන වෙලාවල් තියෙනවා මේ වෙස්ටර්න් පැත්තේ ඉඳලා තමයි වහන්සේ වැඩි. <laughs> ඔව් ඒ පැත්ත ගමක. <laughs> එතකොට මේ එතකොට ඔතන එක තැනකට ගියාම සමහරවිට මට වැසිකිලියක් වැසිකිලියක් ඔය හැරි කිට්ටුව පාත තැනක් හොයාගන්නකොට ගෙදරක හරියට අපේ රටේ ඕන තැනක තැනක් හොයාගන්න පුළුවන්. එහෙම හොයමි යනකොට මං තැනකදී මේ එතන වරන හදන පොඩි හෝටලයක් තිබුණා. ඉතින් ඒ හෝටලේ බාසුනහලත් එක්ක කතා කරලා මම පොඩ්ඩක් කියලා එතන වැසිකිලි චුට්ටක් කියලා ගත්තා. මම වැසිකිලයට ගිහිල්ලා එනකොට බාසුනහල අතරේ හරි වාදයක්. මේ padi පෙලක උස ප්‍රමාණ වෙනස් වෙලා. <laughs> දැන් මේකේ මැන්න කෙනා අනිත් අය කියන එක අහන්නෙම නැහැ. මිනිහයි තයිනේ මං හරි. ලොකු වාස් වාස්න තමයි. ඔව්. එයා අර අර අය දැන් අර අය මේක වරදින් නැති වෙන්න ගන්න ඕන විදිහයි ඔක්කොම කියනවා. ඉතින් අරයා කියනවා නෑ. හදලා පෙන්නහන් එහෙනම් දැන් කඩනවම. ඊට පස්සේ මම බලන් ඉඳලා වට හිතුනේ දැන් අරගොල්ලොත් වාද කරනවා. ඇත්තටම දන්න කෙනා වාද කරන්න යන්නෙත් නෑ. නොදන්න කෙනා පඬිතයවයි කියනකොට එයාට කියලා දෙන්න පුළුවන් නම් කියලා දෙනවා. හැබැයි එයා පිළිගත්තේ නැහැ කියලා ඊට පස්සේ ඒක පීඩනයක් කරගන්නවා නම් දන්න කෙනා. එයා යාගේ පැත්තෙන් කරන්නේත් වරදක්. එහෙමයි. මොකද දැන් තථාගතයන් වහන්සේ සියල්ල අවබෝධ කරලා තියදී උන්වහන්සේ වෙන ලෝකෙ සියලු දෙනාව පේන්නේ කොහොමද? නොදන්න අය වගේ. කියන්නේ හැමෝම එක වාද කර කර යනවා. එහෙමයි. කොච්චර පිළිගත්තේ නැති අන්‍යාගමිකයෝ හිටියද? හැබැයි උන්වහන්සේ ඒක අතහැරලා දානවනේ. අන්නේ අතහැරලා දැමීම අපිට තියෙනවා. මොකද මේ ලෝකේ හැමෝටම මේ පිළිගන්නන්න අපිට උගන්වන්න බෑ. දැන් නිකන් හිතන්න කවුරු හරි කෙනෙක් graphic design වල photoshop ඉගෙන ගත්තා කියලා ලෝකේ හැමෝම photoshop දන්නේ නෑනේ. එයා එයාගේ photoshop දැනුම කොච්චර මට්ටමක තියනවද? ඒක හැමෝටම කිය කිය අපෝ තමසල photoshop පත් දන්නේ නැහැ කියලා පහත් කර කර යනවනම් මේ දැනගත්ත කෙනා මෝඩෙක්. <laughs> එයා එයාට බෑ අනිත් අය දන්නේ නැති අය පහත් කර කර යන්න. ඒ හැම කෙනාම දෙයක සාපේක්ෂව දන්න ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. ඕනම දෙයක දන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට හැම කෙනාම Taman දන්න දේ තුල හිතන් ඉන්නවා මම මේ ටික හොඳටම දන්නවා කියලා. හැබැයි ඊට වඩා දැන් Photoshop ගැන හොඳටම දන්න කෙනත් තව නොදන්න දේ තුල තියෙනවා ඒ තුල. එහෙමයි. ඒ වගේ ඒක මයික උදාහරණයකට ගත්තද අපි තු වගා කරන කෙනෙක් ගත්තොත් එයාට වගා දැනුමේ තියෙන දැනුමට එහා ගිය දෙයක් තව එයා නොදන්න දේ තුළ තියෙනවා. හැබැයි මෙයා හිතනවා මං මේ ගැන හොඳට දන්නවා කියලා. හැම දෙයකම අපිට එහෙමයි වෙලා තියෙන්නේ. තමන් දැනගත්ත තරමට තමන් හිතනවා මන් දෙයක් දන්නවා කියලා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට ඒ නිසා තමයි බුදුරජාණන්සේ හරි අපූර්වට උගන්වලා තියෙන්නේ. හැමතිස්සෙම හිතන්න අහං නජානාමි මම දන්නේ නැහැ. භගවා ජානාති. භාග්‍යතුන් හන්සේ තමයි දන්නේ. ඔන්න ඔතනට නාවොත් එහෙම මේ හිත වැඩෙන්නෙත් නැති හින්දා. මේ නිසා අපේ පඬිතකම් පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් ගියාට පස්සේ අපේ පඬිතකම් පෑදෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයටපත් වෙන උත්සාහ කරමු. අපේ ආන්දරේ තව එක ප්‍රශ්නයක් අපිට කෙටි වෙලාවක් තිබෙනවා. අර වහන්සේ අසත්පුරුෂයන් ගැන සිහිපත් කළානේ. ඇයි අපි අසත්පුරුෂයෝ අත්හැරිය යුත්තේ අපේ ආන්දරනේ? අපිට ඔහු අසත්පුරුෂයෙක් කියලා හඳුනාගෙන ඔහුට ඒක අපේ අසත් පුරුෂයෙක් කියලා අත්හැරියොත් එහෙම අසාධාරණයක් නෙමෙයිද කරන අපිට බැයිද ඔහුව අසත්පුරුෂයාට සත්පුරුෂ මාර්ගයට එන්න උදව් කිරීම අසත්පුරුෂය ඇසුරු කිරීමක් නෙමෙයි එනත භාග්‍යතුන්ව ඇසුරු කරලා දෙන්නේ මසත් පුරුෂයා. උන්වහන්සේ මරු දැන් අඟුලිමාලව දමණය කරලා මාර්ගයට ගන්නවා. අසත්පුරුෂය ඇසුරු කරනවා කියන්නේ ඔහු කරන දේ මේ නියරිලා ඔහුත් එක්කම ඉඳගෙන ඒ කටයුතු කරන ඒකයි ඇසුරු කරනවා කියන්නේ. එයාව අනුගමනය කරන. එයත් එක්ක ඒ වැඩ පිළිවෙලට අනුගත වෙනවා. ඒකයි අසත්පුරුෂකම. නැතුව ඒ පුද්ගලයාව සමාජය හැබැයි තේරුම් අරන් ඉන්නේ අතනේ. ඔව්. ඒ පුද්ගලයාව දිවාරෑ මුණ ගහලා ඒ පුද්ගලයාට දැන් ඔන්න මම ඔතන හොඳ දෙයක් කියන්නම්. විශාකා මේ ඔබට මතක ඇති වරුණ එයාගේ යාළු 500ක් හිටියා මේ 500 ලේසි පහසු අම්මණ්ඩිලා ටිකක් නෙමෙයි කියලා තේරෙන්නේ. <laughs> මේ උන්දැලා ටික අර ජේතවනයේට ගිය වෙලාවක ධර්ම ධර්මශාලාව ඇතුලේ බිව්වනේ. ඔව්. හරිද? ඔබ හිතන්නේ අරුණ අද බුදුහාමුදුරුවෝ නැතත් ධර්මශාලාවක් ඇතුලේ කාන්තාව ටිකක් වෙලා බිව්වොත් එහෙම කොහොම අම්මණ්ඩිලා ටිකක්ද කියලා හිතා ගන්නකෝ. ධර්මය කියලා දෙන ශාලාව ඇතුලේ. ඒතර දැන් මේ උන්නේ මේ උන්දැලා ටික බිව්වේ ගිහිල්ලා බුදුරජාණන්ගේ ධර්මය කියන ශාලාවේ. බුදුරජාණන් ජීවමාන වෙද්දී ඒ ආරාමේ ඉඳලා අර මේ මාර්ගඵල ලබන ශ්‍රාවකයෝ බිහි වෙන ශාලාවේ බොනෝ. ගැහණියක් බොනකොට කොහොමත් ඒක ටිකක් අපිට අපහසු වෙනවා නේද? සමාජයේ අපේ සංස්කෘතිය තුළ අපිට දැනෙනවනේ ඒක. ඒතර ඒ ගැහණිය මේ ධර්මයේ කියadene ශාලාව ඇතුළේ බුදුහාමුදුරුවෝත් ඉන්න වෙලාවේ ඒ ඉන්න ආරාමය ඇතුළේම බොනකොට ඒ ශාලාව ඇතුළේම එහෙම කට්ටියක් ඇසුරු කරලා නේ විසාකා. එහෙමයි. නමුත් මේ විසාක ඇවිල්ලා අර අම්මන්ඩිලා ටිකට ධර්මයට ගන්න ඕනකමට ඇය කරපු උපක්‍රම තුල අර කාන්තාව ටික කියනවා අපි යන් උද්‍යානෙට කියලා විසාක හා කියනවා යනවා උද්‍යානනේ පාක් එකටනේ ඔව් <laughs> අපි බණ පොතේ තියෙන වචනේ උද්‍යානෙන් කිව්වට පස්සේ හිතනවානේ ඒ ඒක සාමාන්‍ය දෙයක් නේ. විසාක පාක් එකට ගියා බොන යාළුවෝ ටිකත් එක්ක. එහෙම. <laughs> පාක් එකට ගිහිල්ලා එතන නටනවා විනෝද වෙනවා සතුට වෙනවා. හැබැයි විසාකා පාක් එකට යන් කියනකොට බෑ කිව්වනම් ආයේ විසාක කිව්වොත් එහෙම අරගොල්ලන්ට යන් ජේතවනයේට කියලා එතනදී කොහොමත්ම හා කියන්නේ නැහැ. පාක් එකට යන් කිව්වම හා කිව්වා ඊට පස්සේ පාක් එකේ සතුරු වුණාට පස්සේ කිව්වා එහෙනම් ඔහොම යන් ජේතවනයේටත් කියලා දැන් අරගොල්ලන්ට බෑ කියන්න බෑ. ඒ විසාක ආවනේ හා කිව්ව ගම. ඔව්. විසාක පාක් එකට ආවනම් දැන් අපිටත් වෙනවා විසාක හා කතා කරගෙන තැනට යන්න. ගියා. බිව්වා. හැබැයි බිව්වත් විසාක වැඩේ අතහැරියේ නැහැ. එයාට ඕනුනේ මේ ඇසුරු කරන්න නෙමෙයි මේගොල්ලන්ව. හරි මාර්ගයට ගන්න. එයාට මේගොල්ලන් හරි මාර්ගයට ගන්න. ඇත්තට මේ අය තමන්ගේ හොඳම යෙහෙලියෝ ටික. ඉතින් අවසානයේ භාග්‍යතුන් වහන්සේ වෙරි හිඳෙන්න ධර්මයේ කියලා දුන්නා. ඔබට පුළුවන් නම් එහෙම අසත්පුරුෂයෝ වෙරි හින්දවල හරි සත්පුරුෂ භාවයට ගන්න. දැන් ඕක ඕකේදී හරියට තමන් තමන්ගේ ධර්ම මාර්ගය තුල පිළිවෙලකට හිටියේ නැත්නම් තමනුත් වෙරි වෙන තැනට වැටෙනවා ඒක අද. <laughs> අනුන්ගේ වෙරි හින්දන්න ගිහිල්ලා. ඒ නිසා කල්පනා කරවන්න අපිට සමගන්න කාලය උදා වෙලා තිබෙන්නේ ධර්මයේ සමාජයත් එක්ක අපේ ජීවිතර ගලපාද ඔබට ලං කරන්නට අපට හැකියාවක් ලැබුණ සෙනසුරාදා සිටිනේ තසපුවේ මේ වෙනුවෙන් අපට ධම්මග කියා දෙන්නට අනුශාසනා කරන්නට නෙතෙෆෙම් මැදිරියට වැඩම කොට වදාළ අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරන මේ ධර්මය සමාජගත කරන්නට උන්වහන්සේ ගන්නා සියලු ශක්තියින් තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන්නට හේතුවක් බවට පත් වේවි. ඒ සඳහා ඔබ වහන්සේට හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරන කුසල සම්භාරය සීමිතයි. ඔබ වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා බොහොම සත්සිතින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කොට සෙනසුරාදා සිටනේ තසපුවෙන් අදට සමුගන්නා හෙට උදෑසන නැවත හමු වෙමු. මෙත්නෙත් පාමුල තුලින්. මෙත් අසපුව To tutui